හොඳයි මේ පෙන්වන්තුන්ට අද ධර්මදේශනා මුල් කරගෙන යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් නැත්නම් කමඨාන් පිසුදු කිරීමක් වගේ දෙයක් කරගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. බන්දු ජීව මහතාගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න ගරු ස්වාමින් වහන්සේට දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ඔව් ස්වාමීන් වහන්සේ දැන් මෙතන ධාතුන් බාහිර අභ්‍යන්තර විදිහට යොත් කරන්නේ ඒවා පවතින තැන අනුව කියන එක තමයි මගේ අදහස. නමුත් දැන් අපි බාහිර ධාතු කියන එක හඳුනා ගැනීම වෙන්නේ ඒකත් අපේ සංඥා මාත්‍රයකින් දැන් අපි ගත්තොත් දැන් තේජෝ ධාතුව අපිට කයේ තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා ඒ දැඩිම තියෙනවා. එතකොට බාහිරයේ තියෙන තේජෝ ධාතුව කියන එක එතකොට ඒක කයට දැනෙන බාහිර අපි හිතමුකෝ දැන් ගිනි බැලයක් ගහලා තියෙනවා නම් එතකොට ගිනි බැලයෙන් තේජෝ ධාතුව එතන ක්‍රියාත්මක වෙන බව දැනගන්නේ අපි ගිනිමැලය ළඟට ගියාමනේ. හරි. නැත්තම් ගිනිමැලේ තියෙන ආලෝකය අනුව අපේ මුල්ම දැනීම අපි තුක ළමයෙක් කියලා. ඔව්. ඒක ළමයාට එහෙම එකක් නෑ. හ්ම්ම්. මේක රස්නේ කියලා අපිටත් ඒ විදිහටද ගන්න අපි මේක මේ බාහිරින් මේක තියෙනවා කියන එක දැනගන්නේ. ඔව්. ඒකත් ඒ බාහිරේ තියෙන තේජෝ ධාතු වල ක්‍රියාකාරීත්වය ඔක්කොම ඉතින් අපි ඉපදුනවට පස්සේ අපි එකතු කරගත්තු දැරීම් සම්භාරයක් අපිට දැනෙන්නේ ඇත්තටම මේ කය ඇසුරෙන් මේ ඔක්කොම ධාතුන් ගැන අපිට ඉගෙන ගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. හහ. ඒක හරි. නෑ ඒක මේ ඔක්කොම අපි පස්සේ දාගත්ත දේවල්. මේවා ඉතින් ඔක්කොම අපි පස්සේ දාගත්ත දේවල් තමයි. සංඥා ගොඩක් අපි මේ එකතු කරගෙන ඉන්නේ. අපි තමයි ඉරි ගහලා, කොටු ගහලා මේ කොටස ඇවිල්ලා මගේ කොටස, මේ කොටස ඇවිල්ලා අරයාගේ කොටස කියාගෙන අපි තමයි මේ ඉරි ගහන් ඉන්නේ. ඉතින් අපිට මේක මේ ඉගෙන ගැනීම සඳහා තව කෙනෙකුට ප්‍රකාශ කිරීම සඳහා හජ්ජත්ත බහිද්ද කියලා මේක පවතින තැන අනුව අපි වෙක් කරාට මේ සියල්ල අපිට දැනගන්න පුළුවන් අපේ කයට කය ඇසුරෙන්මනේ. හ්ම්. ඔව් ඒක හුඟක් වෙලාවට එහෙම තමයි භවනා කරද්දී දැන් ඒකයි අර අපි ධාතු මනසිකාරයක් වඩද්දී උනන්දු කරවන්නේ ඇතුළත කයක් පාවිච්චි කළා කය තුලින්ම ධාතු ලක්ෂණ ටික මතු කරගන්න. මොකද ඒකනේ අපිට ඍජුව අත්දකින්න පුළුවන් වෙන්නේ. ඔව්. ඊට පස්සේ තමයි අපිට මේක බාහිරේ අපේ දැනට තියෙන දැඩිම අනුව සංඥානුසාරයෙන් මේක මෙහෙමයි කියලා එතකොට අපි උපකල්පනයක් තමයි කරගන්නේ. ඔව් නිකන් මේක නිකන් මොකක්ද කියන්නේ මේ අනුමාන ඥානයක්. අනුමාන ඥානයක්. ඔව් ඔව් ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකක්. ඔව් එතකොට ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අර දේශනාවේදී දැන් කියවු විදිහට දැන් කවුරු හරි අපිට දැන් අර ගහනවා. දැන් අර වාසේ වීඩියෝ එකක කතාවක් වර ස්වාමීන් වහන්සේට ගහන එක එතකොට එතනදී මොකද ගහනකොට ඒ දැඩීමක් තියෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී කරන්නේ දැන් අපි භාවනාව තුළින් අපි ලබලා තියෙන අත්දැකීම අනුව අපි දන්නවා අපිට ප්‍රපංච හෝ සංස්කාර ඇති කරගන්න නැතිව අපිට පුළුවන් කයට හිත දාලා හෝ අපිට කුසල අරමුණක් තියෙන තැනක සිත පවත්තන්න. එතකොට ඒ විදිහට කිරීම එතකොට අරක යටපත් කිරීමක් වෙනව නේද? එතකොට එහෙම නෑ මෙතන හැබැයි මේ ඔය කුසල නිශ්චිත උපේක්ෂාවකට ගන්න පුළුවන් නම් ඒක යටපත් කිරීමක්ම කියන්න බෑ. ඉතින් ඒක එතෙන්ට ගන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඒවා ඉතින් අපි දැන් භාවනා අන්හරි අන්හරි ඒ කියන්නේ ඒ මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කළා ඔතන අර නැවත උපේක්ෂාවට හිත ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒකේ ඒකේ පැති කීපයක් තමයි මේ සාරිපුත්සානන්සේ පෙන්වන්නේ ඔන්න කකචූප උපමාව මතක් කරලා වැඩේ කරගන්න. නැත්තම් ත්‍රිවිධ රත්නය ගැන බයලජ්ජාව ඇති කරගෙන වැඩේ කරගන්න. එහෙමත් නැත්නම් මේ කය ඇවිල්ලා හුදු හරිම මේ මේ තැලුම් ගැටුම් පහර වැදීමට ලක් වෙන කයක් මේ ලැබිලා තියෙන්නේ. ඒක තමයි මේ කයේ දුර්වල ස්වභාවය. ඒක ඒ විදිහට හිතලා මේක මේ හිත බේර ගන්න. ඒතර මේ විවිධ පැති වලින් අර හිත බේර ගන්න කරපු අවවාද අවවාද කිරීමක් තමයි පේන්නේ. ඔව් එතකොට ඊට වඩා සමිදාස දැන් ධර්මය දැනගෙන මේව කරලා දැන් මෙතන මේ සියල්ලේම තියෙන්නේ හේතුඵල ධර්මකට අනුව සිදුවන දෙයක් බව තමන් දන්නවා නම් එතකොට මේකත් දැන් එතකොට ඒක තමන්ට කාගෙන්දරි පහරක් වදිනවා නම් එතකොට ඒක කර්මානුරූපව තමන්ට ලැබිය යුතු දෙයක් කියන එක ඊට වඩා ප්‍රබල නැද්ද නෑ කර්මයේ පැත්ත කෙසේ වෙතත් හේතුඵල පැත්ත නම් වඩා හොඳයි ඉතින් ඒක ඇත්තටම ඊළඟ කොටසදී හොඳට සාරිපුත්‍රාංශය මතු කරනවා. මම මෙතෙන්ට තාම ආවේ නැහැ. ඒ කියන්නේ තනිකර හේතුඵල වාදෙට ඊට පස්සේ එකතු කරනවා මේ මුළු දේශනාවම. එතෙන්ට එතෙන්ට අරගෙන එනවා يعني මේ මුළු ක්‍රියාකාරීත්වය හේතුඵල ධමයක් වශයෙන් දකින්න කියන. මුළු දුක්ඛ ස්කන්ධයම මේ පරිස් මේ මොකද්ද උපාදානස්කන්ධම ඔක්කොම මේක ඇවිල්ලා පරිසෞපන්නයි. හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් මේ පංච උපාදානස්කන්ධයම. ඒ කියන්නේ මේ දුකම ප්‍රත්‍යයෙන් හටගත් දුකක්. පරිසම්පන්නව හටගත් දුකක් මෙතන තියෙන්නේ කියලා හේතුඵල වාදයට තමයි දාන්නේ. ඒ තුලින් ආයි අර සත්පුජ්‍යල භාවයක් අපි අයින් කළා. හේතුඵල ධමයක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියන තැන හිත පිහිටවන්න මඟ පෙන්ලා තියෙනවා. ඔව් ඒතකොට ඒක තුලින්පත් වෙන උපේක්ෂාව තමයි මම හිතන්නේ වැඩි ගැඹුරු. පොත අනිත් අනිවාර්යයෙන්. ඔව් අනිත් තැන් වලදී අපි අර වෙන තැනකට හිත තියලා මට නිකන් හිතුනේ ඒක හිතට පුද්ගල භාවයක් පවතිනවනේ අපි එතකොට අපිට කරන්නේ ඉඳතරක තියෙන එක. ඔව් ඔව්. නෑ පුද්ගල භාවයක් කෙසේ වෙතත් ඉතින් අර එතන තාමත් පොඩ්ඩක් අරමුණු ඇසුරු කරලා තමයි එන්නේ දැන්. හිතන්න මෙහෙම අපි හිතමු දැන් කෙනෙක්ට ලකුවට තාම වැඩිච්ච විපස්සනාවක් නැත්තම් එයාට කේන්තියක් ඇති වෙච්ච වෙලාවක වන්නම් එයාට හිත දාගන්න පුළුවන් ආනාපානෙට. එයාට හිත දාගන්න පුළුවන් ඔන්න පිම්බීමට හැකිලීමට. එතකොට ආයි අර මේ හිත දිහා බලලා කෙලින්ම ඍජුවම ද්වේෂයත් එක්ක මේ ගනුදෙනු කිරීමක් නැහැ. එයා ඉක්මනටම කයට හිත දාගන්නවා. ඉතින් ඒකත් උපක්‍රමයක් වශයෙන් නරක නැහැ. ඊට පස්සේ පස්සේ ඉතින් එයාට ඊට වඩා හැකියාවක් ඇති වෙනවා මේ හිතේ හටගන්න ද්වේෂය හිත තුලින්ම තේරුම් අරගෙන එතනම හටගත්ත තැනම ඉවත් කළා දාන්න ආයි කය එතකොට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ අර මේ විවිධ මට්ටම් වලින් උපදෙස් දීලා තියෙනවා. එහෙමයි සම්මාස පැහැදිලි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව චන්දිමාට ඉදිරිපත් කරන්න පුළුවන්. කරුණීය ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මට අත්දැකීම් කිහිපයක් පොඩ්ඩක් විස්තර කරන්න. හ්ම් හ්ම්. දැන් මගේ මේ අත්දැකීමට ඇත්තටම මමම උත්තරයක් සොයාගත්තා. මට ඒක හරිද කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕන සාමිනහන්ස. මේ එක දවසක දැන් මම ගොඩාක් කාම් ස්ටේට් එකක ඉන්න අවස්ථාවක බස් එකේ යනකොට මම S2 පියාගෙන ඉන්නකොට මට කිසිම දෙයක් වෙන කවුරුත් ඉන්නවද ඒව මුකුත් වැඩි දැනුන්නේ නැහැ. හැබැයි මට හොඳට මේ පරිසරයේ සද්ද ඒව සියල්ල දැනෙනවා. මේ එකපාරට ස්වාමීන් වහන්සේ ලොකු පුංචි එළියක් ඇවිල්ලා ඒක මේ එහෙමම එකපාරට ආවා ඒක පුංචි එළියක්. ඊට චුට්ටකට පස්සේ ෆෝන් එක මැසේජ් එකක් කෙනාට සද්දේ ආවා. මගේ ෆෝන් එක නෙමෙයි බස් එකේ වෙන කෙනෙක්ගේ. ඊට පස්සේ ආයේ තව ෂුට් වෙලාවකින් ඒ වගේම ඒ අර පොඩි ආලෝකයක් ඇවිල්ලා ඊට පස්සේ ටික වෙලාවකින් තව මැසේජ් එකක් තව කෙනෙක්ගේ ෆෝන් එකකට ආවා. කොහොම <laughs> සිද්ධිත එකතු වුණා? <laughs> කොහොම සිද්ධිත එකතු වුණා? තුනා ස්වාමීන් වහන්සේ. දැන් මම මේ මට මේක පස්සේ තමයි තේරුණේ අර විදුලි විදුලි වේගයේ වැඩි සද්දේ වේගයට වඩා කියන කර විද්‍යාත්මකව තියෙන කතා පස්සේ කොට ගැලපුණා. හ්ම් හ්ම්. දැන් මම හිතුවේ ස්වාමීන් වහන්සේ මේ වර දැන් අර සබහදා දැන් මගේ ඔත් එක්ක අම්මා මගේ එක්ස්පීරියන්ස් එක ස්වාමීන් වහන්සේ. හරි. මගේ උත්තරේ මම්ම හදාගත්ත. මේව සාමාන්‍ය සබහා ධර්මයේ වෙන්න පුළුවන් දේවල් යම් කිසි අර හිත තැම්පත් වීමක් හරහා දුටුවා. මේක මෙතනින්ම අතාරින්න ඕන මේවට උත්තර හොයන්න ගියොත් ප්‍රපංච වෙනවා කියන එක. හ්ම් ඔව්. මම හරිද ස්වාමීන් වහන්සේ? එහෙමත් හැබැයි කියන්න පුළුවන්. මොකද ඔය ඔස්සේ දිගට යාම තුල නම් ඒ තරම් ලොකු අ කියන්නේ යහපතක් වෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද හිත තව හිතන්න පෙළඹෙනවා. ඉතින් ඔයාට හිතලා හිතලා කෙලවරක් කරන්නත් බෑ. ඊට වඩා හොඳයි හිත සහැල්ලුවෙන් තියාගන්න එක හිත ප්‍රපංච වලින් මුදවලා හිතට විවේකයක් ලබා දෙන එක ඊට වඩා හොඳයි. අනිත් එක තමයි ඉතින් අර තේරුම් ගන්න තියෙන්නේ අර හිත අපි ඇස් දෙකක් තියාගෙන සහැල්ලුවෙන් තියාගෙන ඉන්නකොට විපස්සනාවකින් වගේම සමතේකිනුත් වැඩෙන්නත් පුළුවන්. ඉතින් හිතේ සමත පැත්තත් සමාහිත පැත්තත් වැඩිලා ආලෝක ස්වභාවයක් පහළ වෙන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් එතකොට සමානට අපි මේ ඔව් එතන එතන හැබැයි සමතේ පැත්තක් කියන්නේ. ඔව්. ඔව් කියන්නේ. මම තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ මම එහෙම සමාධියක හිටියා නෙමෙයි. හරි. මේ අර මොකද දැන් මේක ඇත්තටම සිද්ධියක් වෙන එකක් නෙමට එක්ස්පීරියන්ස් උනේ. හ්ම් හ්ම්. දැන් මේ නැතුව ලෝක සංඥාවක් ලැබීමක් නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ. හා හා. දැන් අර ඕනෙකට ඔව් එන මැසේජ් එකේ මොකක් හරි ඒ අර අවකාශයේ සිද්ධ වෙන දේ මට දැනුණා. දැනුණ විදිහ වෙනස්. ඒ කියන්නේ දැන් මට ආලෝකයක් වගේ එකක් දැනුණා. ඊට චුට්ටකට පස්සේ ඒ ෆෝන් එකේම මේ සද්දයක් ආවා. ඒ මැසේජ් එකේ සද්දේ වුණා. ඉතින් අර මට හිතු මම නිකන් හිතුවේ අර පොඩ්ඩක් අර සිත හොඳට පැහැදිලිව තිබිච්ච නිසා අර විශ්වයේ තියෙන දේහා ඒ අවස්ථාවේ වෙන දෙයක් හොඳට ප්‍රකට වුණා. වුණා සහද වුණා කියන එක. වෙන්න පුළුවන් හැබැයි. බැරිත් නැහැ. දැන් කියන්නේ අපේ හිතේ යම් ප්‍රබලකමක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් <clears throat> හොඳට තැම්පත් වෙච්ච හිතට සමහරට භාජනයක් ඇතුලේ තියෙන දෙයක් පේන්න පුළුවන්. හිත හොඳටම තැම්පත් වෙලා තියෙන්නේ. ඉස්සරහා භාජනයක් තියෙනවා නම් අපි හිතමු මේ භාජනය ඇතුලේ මොනවා හරි දියරයක් මොනවා හරි තියෙනවා නම් සමහරවිට ඒක පේන්න ඉඩ තියෙනවා. නමුත් ඉතින් ඕවා වැඩක් නෑ. ඒකයි වෙලා තියෙන්නේ. අර ඕවා ඔස්සේ අපි ගියොත් ඉතින් නිකන් අර අර මේ අපේ කාලේ නාස්තිවීමක් තියෙන. ඉතින් එතකොට අපිට තියෙන ආදි දැක්කා ඉතින් ඕකෙන් ඇති දෙයක් නැහැ. මේ කියලා අත්හැරලා දාන්නයි තියෙන්නේ. ඔව්. එහෙමයි ස්වාමීනි. මම ඒකට උත්තරේ හොයාගත්තේ ඒ විදිහට තමයි ස්වාමීනි. ඔව්. ඒ ටික මට හිතුණ ආයේ මේ පළවෙනි වතාවට බලන්න. නෑ හොඳයි. අයියා නෑ ස්වාමීනි. <laughs> මේ දැන් ස්වාමීනි මේ දැන් ඊ අපි අර සිබ්බා යුනිවර්සිටි එකේ අපි අර අවසාන වයිව ප්‍රසන්ටේෂන් එක කරන්න තිබ්බා. මේ ඉතින් දැන් අපි එකට දැන් අපිට ප්‍රසන්ටේෂන් එක ලෑස්ති කරලා සූදානම් වෙන්න ඔක්කොම කියලා තිබ්බා. මගේ හිත අර මට අර ස්ට්‍රෙස්ෆුල් සිටුේෂන් එකක් සාමාන්‍යයෙන් එන්න පුළුවන් අවස්ථාවලදී සියල්ල ඇතෑරෙන ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. හ්ම්. ඉතින් දැන් මේ මට ඉතින් දැන් මේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඉස්සෙල්ලා සූදානම් වෙන්න ඕනයි කියලා කිසිම හැඟීමක් නැහැ. හ්ම්. ඊට පස්සේ ඇත්තටම එතනට ගිහිල්ලවත් කිසිම ට්‍රෙස් එකක් ආවේ නැහැ. හිටියා. ඊට පස්සේ ප්‍රසන්ටේෂන් එක කරන අතරේ එහෙම පැය භාගයක් කතා කළා. එහෙම ඒ ඒ අතරෙත් එහෙම කිසි දෙයක් නැහැ. ඊට පස්සෙත් කිසි දෙයක් නැහැ. මම ලෑස්ති වෙලා ගිය දෙයක්වත් නැහැ. හැබැයි මම හොඳට කළා. ඊට පස්සෙත් ඒක මට දැන් මම මේ මේවා කළා කියන එක ගැන කිසිම හැඟීමකුත් නැහැ. හ්ම්. ඒ හරියම නියුට්‍රල්. හොඳයි. මේ ඉතින් ඊට අමතරව ස්වාමීන් වහන්සේ ඇත්තට මේ දවසේ මේ අපේ තියාලෝ කීප දෙනෙක් එකතු වෙච්ච නිසා පැය 15ක් විතරම මගේ එක දිගට ඒ හැමෝම එක්ක විනෝද වීම කතා කිරීම මේ සියල්ල වුණා. හ්ම්. මම හිතුවා ඉතින් සමහරට අද භාවනාවත් හරියන කන්නේ ප්‍රපංච කොට කියලා වෙයි කියලා. මේ ඒ වුණාට ස්වාමීන් වහන්සේ අපි අර පුංචි වෙලාවකට මේ මේ මේ බාලිගාවට ගිහිල්ලා බුදු පිළිගේ ඉස්සරහ වඳිනකොට එකපාරට මට ඒක හරි සුළු වෙලාවක දෙයක්. ඔව්. එකපාරට අර ලයිට් ගියාම කරවල වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ වගේ බුදු පිළිමේ ඉස්සරහා ඉන්නකොට එකපාරට කරවලලා අර කිසිම දෙයක් නැති පුංචි අවස්ථාවකට ආවා. හ්ම්ම්. ඇවිල්ලා ඉතින් ආයි මම බැලුවා ඉතින් මේ සද්දාවේ වදිනවා බුදු පිළිමේ නැති වුණා වගේ දෙයක් වුණා මේ මේ ඊට පස්සේ තින් ඇස්සන්ල බලලා ආයෙ ඇඳලා ආවා. ඔව්. ඒ කියන්නේ මට එතන තව ඉන්න තිබ්බනම් හොඳයි කියන වගේ හැඟීමක් ආවා. හරි. ඒ ඉතින් ඒකත් හරි උපේක්ෂා සහගතව නිකම්ම ගෙවිලා ගියා. හ්ම්. නෑ ඒක තමයි. <clears throat> දැන් ඔතන ඔතන අපි විවිධ සිද්ධි හරහා ගියාට දැන් හිත ඒවා මතකේ රඳව ගන්න පෙළඹෙන්නේ නැහැ. හිත නිමිති ගන්න ලොකුවට උත්සාහ කරන්නේ නැහැ. ඒවෙන් වෙහෙසක් ගන්නෙ නැහැ. එයා වැඩේ වුණා එහෙම අතල්ලා දානවා. ඒ නිසා අර අපිට ලැබෙන අමතර වාසියක් තමයි ඒක. හිත දේවල් අර ගොනු කර ගැනීමක්, රැස් කර ගැනීමක් නෑ දැන්. පොඩි පොඩි පොඩි බැඳ ගැනීමක් නැහැ. හිත ඒක දැන් දැක්ක එහෙම ඉතින් අතලන දැම්මා. ඒ නිසා ටිකක් පහසුවක් තියෙනවා. ඔව්. එහෙම ස්වාමීනාත් දැන් අත උදේ මෙහෙ පරයන්කය ගැන කිව්වොත් ස්වාමීන් වහන්සේ සක්මණකින් පසු පරයන්කයක් කරනකොට දැන් සමහර දාට ඇත්තටම අර පරයන්කෙට ඉඳගත්තට පස්සේ යම් කිසි අර ස්විච් වීමක් එක තැනකින් තව තැනකට යෑමක් වගේ වෙලා මේ අර කය ගැන කියන්නේ මේ මේ කය ශරීරයේ අර සීමාවන් ඒව මොකුත් නැති නිකන් අර ස්පේස් එකක් වගේ විතරක් දැනෙන අවස්ථා තියෙනවා මට චුට්ටක් ආයි කියන්න චුට්ටක් ආයි කියන්න ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සක්මනක ඉඳලා ඊට පස්සේ පරයන්කයට අපි ආවට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් මේ පරයන්කේ ඉඳ ගන්නකොට යම්කිසි ස්විච් වීමක්. කියන්නේ යම් තැනකින් තව තැනකට මාරු වීමක් වගේ දෙයක් වෙලා ඊට පස්සේ මේ ශරීරය ගැන මුකුත් දැනෙන්නේ නැති නිකන් මේ මොකක් හරි තත්ත්වයක් තියෙන එක අත්දකලා තියෙනවා. හරි. එහෙම නැතුව ස්වාමීන් වහන්සේ අද උනේ මේ මුකුත්ම නැහැ. ඒ කියන්නේ නිකම්ම පාරයන්ක ඉඳගත්තර පස්සේ එහෙම අර මට එහෙම අර තව තැනකට මාරු වීමක් වගේ දෙයක් දැනුන්නේ නැහැ. හරි. ටික වෙලාවක් ගියාට පස්සේ මේ කයේ සීමාවන් මොකුත් නැහැ ස්වාමීන් වහන්සේ. හරි. ඔව්. මේ කියන්නේ අවකාශයත් එක්ක එකයි. හ්ම්. මේ ඊට පස්සේ සිත ගැන බැලුවාම ස්වාමීන් වහන්සේ ඒක නිකන් මේ ගොඩාක් ලොකු කාම් ස්ටේට් එකක් නැහැ අද. හරි. මේ ඒ වුණාට මට ඉන්න පුළුවන් නිකන්. හ්ම් හ්ම්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මම විනාඩි 30ක් විතර හිටියා කියලා මම හිතනවා. හරි. ඒක ලොකු කාන්සෙප්ට් එකක් නෙමෙයි. මට පරිසරයේ සද්ද ඇහුණා. පුංචි සිතිවිලි ප්‍රමාණයක් ආවා. හැබැයි ඒව දිගේ කතා නැහැ. හරි. ඔය නිකන් හිටියා ස්වාමීන් වහන්සේ. අන්තිමට හිතුණා ඉතින් මොකුත් නැහැනේ කියලා. මේ මේක මට චුට්ටක් පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් ඒක තමයි. මුලදී ඇත්තටම උතන වෙන්නේ අර අපි යම් සමාධියක ඇසුරේ තමයි හිත තියෙන්නේ. අපිට ඒක ලොකු කාම් ස්ටේට් එකක් වශයෙන් තේරෙනවා. මොකද සමාධියෙන් ලැබිච්ච යම් අනුග්‍රහයක් තියෙනවා. සමාධිය විසින් හොඳට නිකන් හිත කූල් කළා, සමාධිමත් කළා, අනිත් ඒවායින් අයින් කළා තියෙන ගතියක් තියෙනවා. හැබැයි ඉතින් ඕක ටික ටික අපේ මේ පුරුදු කරනකොට කරනකොට දැන් හිත මතු පිටට එනවා. අපි නිකන් වීරයකින් සමාධියකට යන්නේ නැහැ. ඒ වෙනුවට හිත නිකන් මතු පිට තියෙන්න ගන්නවා. හැබැයි එතරම් කෙලස් නැහැ. එතරම් මොකක් බැඳීමක් නැහැ. එතරම් කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. හිත තුල මුකුත් නිරූපණ නැහැ. හැබැයි දන්නවා මේ අර කලින් තරම් තදට ගැඹුරකට නම් නැහැ. හැබැයි ඒකේ යම් ලක්ෂණත් මෙතන තියෙනවා කියලා. ඉතින් උතන අර අපි මුලදී ඔය தත්ත්වය ගන්න වීරයක් කළා. සමාධියක් වඩලා. එතකොට ඒ ඒ ඒක ඒක තුල තියෙන සංස්කරණ ගොඩක් යම් පමණක තියෙනවා. සසංකාර නිග්ගයිහ වාරිතවතෝ කියලා බුදුහාඳුරෝ ඇතන් තැන්වල දේශනා කරනවා. ඒ සංස්කරණ අපි හිතින් නවත්තලා තියෙන්නේ. අපේ අපේ හිතේ අපේ හිත තුළම ගොඩනගාගත්ත සංස්කරණ නැත්තම් සංඛාර තුලින් හිතම නිකන් නවත්තගෙන නිකම් ටිකක් අර හිතන්න මේ බෝලයක් කකුලෙන් පාගෙන ඉන්න පුළුවන් අපිට වතුර යටට දාලා. එතකොට යා බෝලේ මතුවෙන්නේ නැහනේ. එහෙමයි. අන්න ඒ වගේ එකක් තමයි අපි මුලදී අපි අත්දකින්නේ. එතන එතෙන්දී අපිට සමාධියෙන් ලැබෙන අනුග්‍රහයක් තියෙනවා. වඩාගෙන ගියේ විපස්සනා නුවණින් ලැබෙන අනුග්‍රහයක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොමම තමයි මේ බාහිරින් එන ප්‍රශ්න ටික හිත ඇතුලින් එන කෙලස් ටික ඔක්කොම නිකන් මැඩ පවත්වගෙන ඉන්නේ. පස්සේ පස්සේ ඒවා නිකන් අර ෂේ වෙන්න ගත්තාම ඒවැයෙන් එන බලපෑම අඩු වෙන්න ගත්තාම දැන් ඉතින් ලොකුවට එහෙම පාගගෙන ඉන්න දෙයක් නැහැ. මේ අතල්ලා දාන්න පුළුවන්. දැන් ඉතින් හරි નિરાයාසයෙන් එතන ඉන්න ගතියක්. effortless ගතියක්. කිසිම වීරයක් ලොකුවට පවත්වන්නේ නැහැ. ලොකු සමාධියක් ඇත්තෙත් නැහැ. හැබැයි කෙලෙසුත් නැහැ. බැඳීමක්, පිහිටීමක් ඒවා මොකක්වත් ඇත්තෙත් නැහැ. ඉතින් ඔන්න වගේ තත්ත්වයක් යෝගාචරයක් අත්දකින්නවා. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් එතකොට කරන්න ඕනේ මොකද? මම මොහේ නිකන් ඉන්නවා. ඔව්. ඉතින් ඒ තත්ත්වය දැන් දිගට ඉඳන්දී දැන් ඉතින් කෙලස් එක තමයි සටන් තියෙන්නේ. දැන් ඒකයි දැන් ඔය අපිට දැන් අර මේ ඔය කුසල නිශ්චිත උපේක්ෂා ස්වභාවය දැන් හම්බෙලා තිනවා. මේ කුසල නිශ්චිත උපේක්ෂා ස්වභාවය දැන් තව ඉන්න පුළුවන්ද? ඒක දැන් ඔය පරයන්කදී විතරක් නෙමෙයි දැන් සක්මනේදී ඉන්න පුළුවන්ද? කෙනෙක් එක කතා කරද්දී ඉන්න පුළුවන්ද? කෙනෙක් අපිට උසුළු විසුළුකම් කරද්දී බනිද්දී ගහද්දී ඉන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් හිතන්න මට ඔන්න ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙනවා. එතෙන්දී ඉන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් මට මොකක් හරි ප්ලෑන් කරන්න තියෙනවා. එතෙන්දී ඉන්න පුළුවන්ද? ඉතින් මේ හැම තැනදීම දැන් ඉතින් ඕක බහුලීකృత කරන්නයි තියෙන්නේ. ඒ මිනිස්සු මිනිස්සු දැන් ඇත්තටම අද සක්මනේ වුණෙත් එහෙමයි. දැන් ඇස් දෙක පියාගත්තේ නැතත් මට පැහැදිලි ස්වාමීන් වහන්සේ දැන් මේක අර මේ මේ වෙනම කය කියලා සීමාවක් නැහැ කියන එක පැහැදිලි වුණාද මට? හරි. හරි. කියන්නේ ඇස් දෙක පියාගත්තත් නැතත් එච්චරම අවුලක් නැහැ වගේ වුණාද? රයිට්. මේ දැන් ඇස් දෙක අරගෙනම ඉන්න. දැන් හිතන්න දැන් ඔය ඒ කියන්නේ සක්මනේදී නම් කොහොමද ඇස් දෙක අරගෙන යන්නේ? පරයන්කදී උනත් නිකන් බලන්න කියන්නේ S2 වැහුවාම ඉතින් අර සමාධියට අනුග්‍රහයක් තියෙනවා. හැබැයි S2 ඇරිහාම සමාධියට අනුග්‍රහයක් නැතත් හිතේ නිරූපණ මුකුත් නැති බවක් හඳුනගන්න පුළුවන් වෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ එක දවසක් මම ඇත්තටම පරයන්කයක් කරලා මම මට විනාඩි 30යි ඊට පස්සේ එලාම් එක වැදුනට පස්සේ මට හිතුණා තව ඉන්න පුළුවන් කියලා. හැබැයි උගන්න මට ඒ වෙලාවේ නැගිටලා යන්න අවශ්‍යතාවයක් තිබ්බා. මම නැගිටලා මේ පාරක ඇවිත්තේ මේ පාර එන එන වෙලාවේදී ස්වාමීන් වහන්සේ මේ මග කිසිම දෙයක් ගැන අදහසකුත් නැහැ. අර මම අර පරයන්කේ හිටිය අවස්ථාව එහෙමම මගේ අර පාර යන ටිකේදීත් එහෙමම තිබුණා. හරි. වෙනසක්කුත් නැහැ. හරි. ඒක හරි උපේක්ෂා සහගත ස්වභාවයක් තිබුණේ ස්වාමීන් වහන්සේ. ඒ හැරෙන්න මොකුත් නැහැ. ඉතින් මට හරි හරි නෝ ප්‍රොබ්ලම්. එච්චරයි. ඉතින් මුකුත් ලැබෙන්නේ නැහැ ඉතින්. අර සාරි කවුද මේ මේ මේ කටුකරන සානාසයම කියන්නේ මෙතන අපි ලැබෙන දෙයකට වඩා අපි තේරුම් ගන්න තියෙන්නේ කෙනෙක් ඉන්නවා කියලා හිතාගත්ත අවිද්‍යාව දුර වෙනවා. ඊළාට ඒ ඉන්න ඒ ඉන්න කෙනාට තව මදි කියලා හිතාගත්ත තණ්හාවක් දුර වෙනවා. ඒතර මොකද්ද ඉතිරි වෙන්නේ? <laughs> නෑ ඒක තමයි දැන් හිතන්නකෝ දැන් අපිට වෙලා තියෙන්නේ අපිට අපිට වෙලා තියෙන්නේ දැන් අපි හිතන් ඉන්න ඔන්න මේ කෙනෙක් ඉන්නවා කියලා. ඊට දැන් මේ කෙනාට තියෙන ප්‍රමාණය මදි. ඉතින් තව මදි තව මදි අයියෝ අරකට ඕනේ මේකට ඕනේ තාම ලැබුණා මදි කියලා. ඉතින් යාට මදි වීමක් තණ්හාව පැත්තක් ඔන්න තව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ හරහා පුදුමාකාර වෙහෙසක් දුකක් අසහනයක් පීඩාවක් ගොඩනැගිලා තියෙනවා. මොකද ඉන්න කෙනෙක් ඉන්නවා මෙයා නඩත්තු කරන්න ඕනේ මිනිහට හැමතිස්සෙම මදි කියනවා. ඇත්තේ හැමතිස්සම ඉතින් ආ ඉල්ලනවා. ඒ ඉල්ලන දේවල් දෙන්නත් ඕනේ. ඉතින් මෙතන තමයි දුක තියෙන්නේ. ඉතින් අර විපස්සනාව කරහා අඳුල්ලා දෙනවා මෙතන කෙනෙකුත් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ. ඊටසේ මමයාට අයිති දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් එතකොට මෙයාට තන්නේ මමයා පෝෂණය කරන්න උවමනාවක් දැන් ඇත්තෙත් නැහැ, තණ්හාවක් ඇත්තෙත් නැහැ. ඉතින් ඔක්කොම නිකන් සමනය වෙලා ගිහිල්ලා. ගින්න නිවිලා. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අද මම මේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මම මේක චුට්ටක් පොඩි පොයින්ට් අවුට් කරගත්තා. හැබැයි මට කිසිම දෙයක් අහන්න උමනාවක් කියලා විශේෂ දෙයක්වත් නැහැ. හරි. කතා කරන අවසාන මොහොත වෙනකන් කිසිම ස්ට්‍රෙස් එකකුත් නැහැ. හරිම නියුට්‍රල්. මේ දැන් මේ කතා කිරීම හරිම මේ මම මේ නැචරලිම කතා කරන්න ප්ලෑන් කරලා මුකුත් නෙමෙයි. හරි. මේ හරියම දැන් මේ නියුට්‍රල් ගතියකින් තමයි මේ දිගටම යන්නේ ස්වාමීන් වහන්සේ. මම මේ දැන් මේ දවස් ටිකම හරි කිනිකට වෙනස් දවස් ටිකක් ගත කළේ. හරි. ඉතින් ඔතන උනාට ඒ සිත්ති එකිනෙකට වෙනස්. හරි. අසුන් කරපු පුද්ගල එකිනෙකට වෙනස්. ඒ උනාට හැම අවස්ථාවකම හරිම නියුට්‍රල්. හරි. ඉතින් එතන ඒක හොඳයි. දැන් ඒක තමයි අපි අපිව ටෙස්ට් වෙන්නේ ඔන්න වගේ හරහා. අපි එන්න එන්න නිකන් මැචුවර් වෙනවා. අපි එන්න එන්න පරිණත වෙනවා. පටන් ගත්තේ හරිම අර සිලිලාරයක් එක්ක පුදුමාකාර උද්‍යෝගයක් ඇති වෙලා පුදුමාකාර සොයන්න උවමනාවක් ඇති වෙලා අපි හරිම ඉන්ස්පිරේෂන් එකක් තියෙනවා දැන් ඉතින් හොයනවා අපි ඒකේ ඉන්නවා හරිම හරිම ඒවා ගැන ලියනවා කියනවා අහනවා ඉතින් අපි ලොකු උද්‍යෝගයක් එක්ක අපි ආවේ ඊට පස්සේ ටික ටික ටික ටික දැන් ඒක නිකන් අපිට උරුම වෙනවා හිත නිකන් ඒක ඒකත් එක්ක ඉන්න පටන් ගන්නවා ඒක නිකන් හුරු ස්වභාවයක් බවට හිතටපත් වෙනවා ඒක නිකන් දැන් ගෙදර බවටපත් වෙලා දැන් ඉතින් ආයේ ගෙදර ඉන්නකොට ආයේ ඉතින් කියන්න දෙයක් යාව ගෙදරනේ ඉන්නේ නේද ආයෙත් කොඩියක් දාන්න ඕනේ මං ගෙදර ඉන්න ඕනේ කියලා මම අනිත් අයට කියන්න ඕනේ මම ගෙදරට ගියාව නේද මම ගෙදර ඉන්නවා ඔන්න මං දැන් ගෙදර ආවා ඉතින් ඔන්න දැන් ඔයගොල්ලෝ දන්නවනේ මං ඉන්නේ ගෙදරනේ මම ඉතින් කොඩියක් දාන්න ඕනේ නැහැ මම ගෙදර ඉන්නවා ඔච්චරයි ඒ වගේ අපිටත් දැන් අර වටවලල්ලේ ගිහිල්ලා රස්තියාදුවේ ගිය හිතට දැන් ඔන්න ගෙදරට ඇවිල්ලා ඉන්නවා දැන් ඉතින් පොඩ්ඩක් දෙයිනේ කියලා ඉන්නයි තියෙන්නේ ඒ බයි ස්වාමීන් වහන්සේ දැන් එතකොට වැඩි හරියක් කරගෙන උපේක්ෂා සහගත ස්වභාවය අත්දකගෙන වාසය කිරීමක් තියෙනවා. ඔව්. එතකොට දැන් මේ පටිච්චසමුප්පාද ධර්මත් එක්ක ගලපන්න එහෙම මොකද්ද තියෙන්නේ ස්වාමීන් වහන්සේ? නෑ ඒක තමයි. දැන් මේක මේක තව ටිකක් ගැඹුරින් විස්තර කරනවා. දැන් මේ මේ බඳු උපේක්ෂාව පැවැත්වීම තුළ අර කිව්ව දැන් රූප පෙනුනට ඒ පෙනෙන රූපත් එක්ක දැන් යන්නේ නෑනේ. නේද? හිත හිත පැටලෙන්නේ නෑනේ. ඊළඟට ඇහෙන ශබ්දත් එක්ක හිත පැටලෙන්නේ නෑ. ගඳ සුවඳ එක්ක හිත පැටලෙන්නේ නෑ. රස එක්ක ස්පර්ශ එක්ක හිතට එන සිතුවිලි අදහස් එක්කත් හිත පැටලෙන්න එයා ඉන්න එයාගේ පාඩුවේ හරි උපේක්ෂා සහගතව මොකක් එක්කවත් නොබැඳී කෙනෙක් පුජ්‍යලයක් හදාගන්න දඟලන්නේත් නැතුව එයා බොහෝ උපේක්ෂාවෙන් ඉන්නවා. ඒතර මෙන්න මේ తত্ত্বය අපි දිගට පැවැත්වීම හරහායි කෙලෙස් ප්‍රහාණයක් ආශ්‍රවශය වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මෙතනින් අදහස් වෙන්නේ අපි නිකන් අර සෙල්ලහයකට වෙලා ගුලි ගැහිලා ලෝකෙත් එක්ක ගනුදෙනු සියල්ල නතර කරලා ඉන්නවා කියලා. ලෝකෙත් එක්ක ගනුදෙනුත් ඔක්කොම සිද්ධ වේවි. ඉඳුරන් පරිහරණය කරાવી. හැබැයි මේ හැම හැලහැප්පීමක් කරාම යද්දී අපිට තියෙන නිවස අපිට ඉන්න ඕන තැන අපේ හෝම් පොසිෂන් එක නැත්නම් බේස් ලයින් එක තමයි ඔය අපිට දැන් පෙන්ලා දීලා තියෙන්නේ. එතන තමයි අපිට ලැබිච්ච නිකන් මේ රෙෆියුජ් එක. ඒක තමයි අපිට ලැබිච්ච ෂේම භූමිය. එතන තමයි අපේ හිත තියන්න අපි උත්සාහවන්ත විය යුත්තේ. එතන තමයි අපිට හැමතිස්සම රිටර්න් වෙන්න තියෙන්නේ. මෙතෙන්ට නැවත නැවත එන්න. අර වගේ හැලහැප්පී වුණා ටක් ගාලා ඒකෙන් ගොඩ ගත්තා ආයෙ මෙතන තිබ්බා ආයෙත් මාක් හරි ඔන්න දුනා මෙතනින් තිබ්බා ඉතින් අර මුලදී හැලහැප්පීම් ගොඩක් වුණාට පස්සේ පස්සේ ඒවා දරන්න පුළුවන් ගතියක් අපි කියන්නේ රෙසිලියන්ස් කියලා එතකොට අර ඉක්මනට මේ රිකවර් වෙන්න පුළුවන් ගතියක් එන ප්‍රශ්න දරා ගන්න පුළුවන් ගතියක් ඕවා තමයි ඉතින් හැදෙන්න තියෙන්නේ ඒවා හැදි හැදි හිතේ නිකම් පරිණත බවක් මෝරපු ගතියක් ඔන්න ඇතිවි ඇතිවි මේ පවත්වන්න පවත්වන්න ඉතින් දැන් අර හිතන්න මෙහෙම දැන් උදාහරණයක් එක උදාහරණයක් කියනවා නම් දැන් ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අර හිතන්නේ යම්කිසි තැනැත්තෙකුට හිතක් වඩපු නැති නුවණක් දිනු කරපු නැති කෙනෙකුට යම්සි රූපයක් දැකලා යා ඒක අභිනන්දනයක් අභිවදනයක් අජෝසනයක් කරනවා. ඒ කියන්නේ යා එකෙන් සතුට වෙනවා, දඟලනවා, උඩ පයින්නවා, hina වෙනවා, එහෙම නැත්නම් ඒකම ඒකම ඒකම හිතනවා කල්පනා කරනවා <clears throat> ඒක අසර රිංග ගන්නවා ඒකමයි දැන් läගලා සිටින්නේ ඔය වගේ තත්ත්වයක් නැති වෙන්නේ හැබැයි දැන් යෝගාවචරයට අන්න ඒ බඳු ප්‍රපංච විය හැකි අවස්ථාවකදී කිසිදු ප්‍රපංච වීමක් නැත්තම් හිත කතා කරන්න පුළුවන් විතර්ක කරන්න පුළුවන් අවස්ථාවකදී දැන් එහෙම විතර්ක කිරීමක් ප්‍රපංච කිරීමක් නැත්තම් හිත අරවත් එක බැඳෙන්න, ගැලෙන්න, පැටලෙන්න අවස්ථා තිබියදී එහෙම පැටලිල්ලක් නැත්තම් ඒසේවන්තෝ රාගානුසයානං, ඒසේවන්තෝ පටිඝානුසයානං, ඒසේවන්තෝ අවිජ්ජානුසයානං විතර ඔක්කොම අනුසය ටික කියලා දානවා. ඒ කියන්නේ දැන් එයාගේ හිතේ අන්න රාගය අනුශේෂය වෙන්න ගන්නවා ද්වේෂානුශය පටිඝානුශේෂය වෙන්න ගන්නවා අවිජ්ජානුශේෂය වෙන්න ගන්නවා මේ මේ මේ විහෙරණේ හරහා මේ ශුන්්‍යතා විහෙරණේ හරහා මේ උපේක්ෂා සහගත විහෙරණේ හරහා මේ කෙලස් ටික ඔක්කොම නිකන් හීන වෙවි, ශීන වෙවි, දුර්වල වෙවි යන්න ගන්නවා. මොකද ඒවා දැන් අපි ගොඩනගන්නේ මේ පංච උපාදානස්කන්ධයක් දැන් රැස් කරන්න යන්නේ, ගොඩනගන්න යන්නේ. කෙලස් උපදවගෙන ඒවත් එක පැටලෙවෙන්න යන්නේ. ඒ වෙනුවට පුළුවන් තරම් හිත නික්ලේශීව පවත්වනවා. ඉතින් ඔක පැති ගොඩකින් කියන්න පුළුවන්. දැන් මම ඉස්සරහට ගත්තේ ඔය මදුපිණ්ඩික සූත්‍රයේ අවස්ථාව. ඉතින් ඒ ඒ එකම අවස්ථාවක බුදුහාඳුර කියන හැටි. දැන් තවත් අවස්ථාවක තමයි අර මේ ධාතු මනසිකාරය මොකද්ද මේ ධාතු විභංග සූත්‍රය කියන්නේ. මෙතන අදිෂ්ඨාන හතරක දැන් පිහිටාගෙන කටයුතු කරන්න. මොකද්ද මේ අදිෂ්ඨාන? එකක් තමයි ප්‍රඥාව. පඤ්ඤාදිඨානෝ. අපි උපදවගත්ත ප්‍රඥාවක් තියෙනවා. ඒ ඒ උපදවගත්ත ප්‍රඥාවෙන් තමයි මෙන්න මේ ප්‍රතිඵලයක් ලැබුණේ. මේ උපදවගත්ත ප්‍රඥාව වඩා ගන්න, දියුණු කරගන්න ප්‍රමාද වෙන්න එපා. ඒ නිසා අප්‍රමාදීව මේ ප්‍රඥාව උපදව ගන්න කියලා එක පැත්තකින් කියනවා. ඒතර මේ ප්‍රඥා සහිත පරිසරයක් දැන් මනසේ තියෙනවා. පඤ්ඤාදිඨානෝ. අනිත් පැත්තෙන් පෙන්නනවා සත්‍යාදිඨානෝ. දැන් එතකොට දැන් හිතට කලින් හිටියේ තනිකර මේ බොළඳ දේවල් එක්ක. ඇතිව නැතුව යන ඒවා හොඳයි කියලා හිතාගත්ත මෝඩ වෙච්ච පරිසරයක තමයි හිත කලින් හිටියේ. ඒ වෙලාවෙ මුලා කරන සුළුයි. අපි හිතන්න අපි රූපයකට මත් වෙලා හිටියා. සද්දයකට අහු වෙලා හිටියා. ඒවා හැබැයි මුලා කරන සුළුයි. ඒවා අපිට පෙන්නනවා මේක ඇත්ත වගේ. අපිට පෙන්නනවා මේක ස්ථිරයි වගේ. අපිට පෙන්නනවා ඒවා තුලින් සැපක් ලැබෙනවා වගේ මේක මට අයිති වගේ පේනවා හැබැයි ඒ එකක්වත් ඇත්තත් නෙමෙයි නිත්‍යත් නෙමෙයි සැපත් නෙමෙයි ආත්මත් නෙමෙයි එතන තියෙන මුලාවක්. ඉතින් දැන් ඔන්න හම්බෙලා තින ඊට වඩා නොමුලා කරන සුළු තත්ත්වයක්. එතන මුකුත් නැහැ හැබැයි. ඒ අපිව මුලා කරන සංකත අරමුණු මුකුත් නැහැ. ඔන්නය නොමුලා කරන தත්ත්වය තුළ අනුග්‍රහ කරමින් වාසය කරන. සත්‍යං අනුරක්ඛේ කියලා කියනවා. ඒකට අනුරක්ෂණාවක් කරන. ඒක ආරක්ෂා කරගන්න. එතන හිත බහුලීකృత කරන්න. එතන වඩා වඩා පවත්වන්න. සත්‍යං අනුරක්ඛේය. ඊට පස්සේ කියනවා ඡාගමනු බ්‍රෝහෙය. මේ තාමත් හැබැයි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්න ඉඩ තියෙනවා. දැන් මේ දැනුම උනත් මටයි තියෙන්නේ කියලා ඔන්න අපිට මමෙක් හදාගන්න ඉඩ තියෙනවා. නැත්තම් ඔන්න පොතක් ලිව්වේ මම කියාගන්න ඉඩ තියෙනවා. මේ බණ කිව්වේ මම කියාගන්න ඉඩ තියෙනවා. මේ උපදෙස් දුන්නේ මම කියාගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හරියටම කරේ මම කියාගන්න ඉඩ තියෙනවා. ඉතින් හැම හැම තැනම අපි කරන විවිධාකාර කටයුතු හරහා තාමත් කෙනෙක් පුජ්‍යලේ හදාගන්න ඉඩ තියෙනවා. ඊටත් අමතරව අපේ තියෙන කුසලතා හරහා, අපේ තියෙන දක්ෂතා හරහා, අපේ තියෙන වත්පොහසත්කම් හරහා, අපේ අධ්‍යාපනය හරහා මේ ඔක්කොටම කියන්නේ උපදි කියලා. දැන් ඔන්න ඔය මේ චාගමනු බ්‍රෝහෙය කියලා කියන්නේ මෙන්න මේ උපදි ටික දැන් අත්හැරලා දාන්න. මේ මම ගොඩනගා ගැනීම සඳහා පාවිච්චි කරන මේ මුක්කු ටික මේ උපදි ටික තේරුම් අරගෙන ඒකකදිවත් මම මගේ කියලා කරගන්න නැතුව හිමීට ඔය මුකු ගලවලා මම මගේ කියන කතන්දර ඔක්කොම ටික හිමීට අර අහංකාර මමංකාර මානානුසය දැන් දුරු කරලා දාන්න. දැන් ওই තුන්වෙනි පැත්ත. හතරවෙනි එක තමයි සච්චා පඤ්ඤාදිඨානෝ සච්චාදිඨානෝ චාගාදිඨානෝ උපසමාදිඨානෝ උපසමාදිඨානෝ කියලා කියන්නේ තනිකර හිත දැන් නික්ලේශීව තියාගන්න. රාග, ద్వේෂ, මෝහ වලින් හිත දවන්න නැතුව පුළුවන් තරම් සංසිඳවලා නික්ලේශීව තියාගන්න. මෙන්න මේ බඳු අදිෂ්ඨාන හතරක් මත ඒ බඳු රැකවරණයක් මත හිත පවත්වන්න කියලා තමයි උපදෙස් දෙන්නේ. දැන් මේ ඇවිල්ලා තවත් පැත්තක් බුදුහාඳුර පෙන්නපු. ඉතින් ඔය කොයි පැත්තෙන් වුණත් ඒ අර මේ කාතකින් දැන් අතෙන්දී මදුපින්නික සූත්‍රය පෙන්නුවේ අභිනන්දන අභිවදන අජ්ජෝසන කරන්නේ නැතුව ප්‍රපංච කරන්නේ නැතුව හිත බේරගෙන හරි සංසුන්ව උපේක්ෂා සාගතව තියාගන්න ඔන්න වැඩේ වෙනවා. මෙතනත් කියන්නේ ඉතින් ඒකම තමයි තාට්ටියක් ගැඹුරකින් මේ ධාතු විභංග සූත්‍රයේදී ඉතින් කොහොම කිව්වත් ඉතින් ඔය ඔය தත්වය තුල වාසය කරන්න කරන්න කරන්න තමයි ඔන්න ආශ්‍රවශේ වීමක් අනුසේ ප්‍රහාණයක් කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආ. පැහැදිලි. හොඳයි. එහෙනම් පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟට දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. දේරුවන් සන්නයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අද දේශනාවේ සඳහන් කරපු විදිහට දැන් ඔබ වහන්සේ පැහැදිලි කරපු විදිහට දැන් අපි හිතේ මේ වගේ උපේක්ෂා සහගත ස්වභාවයක් අඳුනගෙන මේක තව දුරටත් රැකගෙන ඉස්සරහට ගමන් කරනකොට දැන් මේ සූත්‍රයේ කිව්වා වගේ කවුරුත් කරදර කරන්න හරි හිරිහැර කරන්න හරි ආවහම අර උපේක්ෂා සාගත ස්වභාවය තියා ආපහු ඒ தത്വයටපත් වෙන්න අපි උත්සාහ කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් මේ බාහිර පුද්ගලයන්ට මොන වගේ එදා ඒගොල්ලන්ට කොහොමත් අකුසල කර්ම රැස් වෙනවනේ. දැන් ඒගොල්ලන් දැන් උපේක්ෂා සාගත ස්වභාවයේ ඉන්න කෙනෙකුට තව කවුරු හරි බාහිර පුද්ගලයෙක් කරදර කරනවා නම් ඒ ස්වභාවයට හිරිහැර වෙන විදිහට ඒගොල්ලන්ට ඇතිවන අකුසල කර්මයේ දැඩි බව වැඩිද ස්වාමීන් වහන්සේ සාමාන්‍ය විසිරුණු මනසක් තියෙන පුද්ගලයෙකුට හිරිහැර කරනවට වඩා තේරුම් ගන්නයි ස්වාමීන් වහන්සේ. ඔව් එහෙමත් වෙන්න පුළුවන් ඉතින්. මොකද ඒ කියන්නේ දැන් ගුණයක් එක්ක ඉන්න කෙනෙක්නේ. දැන් අපි අපි හානි කරන කෙනාගේ ಗುಣ බහුලත්වය මත රැස් වෙන කර්මයේ යම් ප්‍රබලත්වයක් තියෙන්න පුළුවන්. දැන් හිතන්න අපි කොහොමද කියන්නේ? අපි දැන් ඔයක කියන්නේ කර්මය කර්මයේ පැත්තෙන් තමයි ඉතින් කියන්න වෙන්නේ. අපි කර්මයක් කරද්දී කර්මයට බඳුන් වෙන්නේ අපි කරන හිරිහැරයට බඳුන් වෙන්න කෙනාගේ ಗುಣ මහත්වය මත මට සිද්ධ වෙන කර්මය තීරණය වෙවි. ඒ නිසා දැන් යම්ස කෙනෙක් ගුණයක් වඩද්දී ඉතින් දැන් අපි සිල් රකින්න කෙනෙක්ට පරුෂ වචනෙන් බැන්න කියලා. අපි සිල් රකින්න ඊටාම ගුණවත් කෙනෙක්ට පරුෂ වචනෙන් බැන්න. එහෙම නැතුව අපි තුන් බේබද්දෙකුට පරුෂ වචනෙන් බැන්න. මනුස්සයා සල්ලාලෙක් බේබද්දෙක් මනුස්සයර පරුස වචන බැන්න. ඒතොර මේ දෙන්න අතර ඒ එකම පරුස වචන පාවිච්චි කරලා එකම තැනැත්තෙක් බැන්නේ. හැබැයි ඊට ලක් වෙච්ච තැනැත්තන් දෙන්නගේ තියෙන්නේ චත්ත දෙකක්. ඒ මත මෙයාට අත් වෙන අකුසලය මේ වෙනස් වෙන්න පුළුවන්. එහෙමයි. දැන් එහෙම බණේකුට ස්වාමීන් වහන්සේ එහෙම පුද්ගලයෝ වෙනස් කියලා දැනගත්තොත් එතන ඒ බණේන බාහිර පුද්ගලයා දන්නවනේ වෙනස මේ පුද්ගලයාගේ තියෙන. කොහොමද දන්නේ? එකම පුද්ගල දන්නේ කොහොමද? දැන් ස්වාමීන් වහන්සේ දැන් බේබද්දෙක් වගේ කෙනෙකුට දැන් අපි දන්නවා. ඔව් ඒක හරි. තියනවනේ මෙයා පහත් කෙනෙක් කියලා අපි දන්නවා. හරි. මෙයා සිල්වන්ත කියලා අපි දන්නවා. හැබැයි දැන් එකම පුද්ගලයා සමහර වෙලාවට උපේක්ෂා සාගත ස්වභාවයේ ඉන්නවා. සමහර වෙලාවට සුරන ස්වභාවයේ ඉන්නවා. ඉතින් ඒ එකම පුද්ගලයාටත් Um, එහෙම දැන් වෙනස් වීම් තියෙනවා. හිතේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒකේ අකුසලයේ තීව්‍රතාවයක් වෙන්නත් පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? එහෙමත් වෙන්න පුළුවන්. නමුත් අර සමස්තයක් වශයෙන් ඒ තැනත්තා තුළ ගුණයක් වශයෙන් දිනු කරන්නේ ඒ බඳු උපේක්ෂා සහගත තත්වයක් නම් ඉතින් ඒක තමයි මට නම් හිතෙන්නේ එතෙන්දී අර ඒ මොහොතේදී බණින මොහොතේදී එයා ගත කරන අවස්ථාවද අපි මේ සඳහා නිර්ණායකයක් වශයෙන් පාවිච්චි කරන්නේ. දැන් සමස්තයක් වශයෙන් යා ගුණයක් මේ උපේක්ෂාවකම පවත්වන කෙනෙක්ද කියන එකද අපි මේ තීරණය තීරණයට වැඩියෙන්ම බඳුන් වෙන්නේ. නේද? මොහොතේදී නම් සමහර විට ඉතින් එයාගේ උපේක්ෂාව පොඩ්ඩක් ගිලිහිලා තියෙන්න පුළුවන්. නමුත් එයා උත්සාහන්ත වෙන කෙනෙක්නේ. ඒ නිසා දැන් ඔය මටත් ඉතින් තේරෙන විදිහට නම් එතන බරපතල මට්ටමේ අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන් ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ මම ඒක වැඩිපුරම අහුවේ ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් හැමතිස්සෙම උපේක්ෂා සාගත ස්වභාවයේ හිත තියෙන්නේ නැහනේ සමහර ආර්ථික ලැබුණු වෙලාවල් තියෙනවා ඕනතරම්. හරි. හරි. දැන් මට තේරිච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මේ උපේක්ෂා සාගත ස්වභාවයේ හිතේ තියෙනකොට ඔව්. අපි අසුරු කරන පුද්ගලයන්ද ස්වභාව ධර්මය වුණා අර උපේක්ෂා තත්ත්වයේ තියාගන්න තව ටිකක් ඉස්සරහට තියාගන්න උදව් කරනවා වගේ ගතියක්. වෙන්න පුළුවන්. ඒක ස්පරිත් වෙනවා. එහෙම හිත සමහරලාට අදහා ගන්නත් බැරි දේවල් වෙනවා. හිරිහැර කරන හරි මානසිකව කරදර කරන අය වුණොත් වෙන පැතිවලට යවලා හරි එහෙම නිකන් එහෙම යෙදෙනවා. ඒක හොඳයි හැබැයි. ඒක එහෙම එහෙම ආශිර්වාදයක් ලැබෙනවා නම් හොඳයි. හැබැයි ඉතින් ඒක ජෙනරලයිස් කරන්න නම් අමාරුයි. හැමෝටම එහෙම වෙන අය හැමදාම එහෙම වෙන අය හැම විටම එහෙම විය යුතුය කියලා එහෙමනම් කියන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හිත අර දැන් හිතන්නකෝ දැන් අපි හිතමු දැන් අදත් අපි කතා කරන දැන් සාරිපුත් සාන්නාංශේටම කෙනෙක් ඇවිල්ලා බනිනවා. කෙනෙක් ඇවිල්ලා ගහනවා. යකෙක් ඇවිල්ලාත් ඔන්න ඔලුවට ගහනවා. ඉතින් එහෙමත් වෙලක් තියෙනවා ඉතින්. එතකොට අපිට හිතුවොත් එහෙම මේවා වෙන්නම බෑ. මුන්නාන්සේ තමයි බුදුහාමුදුරුවෝ ගාවට දෙවණියට ඉන්න කෙනා. කොහොමද එහෙනම් යකෙක් ඇවිල්ලා ගහන්නේ? කොහොමද එහෙනම් මිනිස්සෙක් ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා පිටට ගහන්නේ? වෙන්න බෑනේ. නමුත් ඉතින් වෙලා තියෙනවා. ඒ නිසා අපිට අර ඒවා නොවෙනවාම කියන්න බෑ. ඉතින් මේ මිනිස්සෙන්ගේ කර්ම තමයි. ඉතින් එතකොට මේ වගේ වෙච්ච දේවල් තියෙනවා ඉතින්. බුදුහාමුදුරන්ටත් ඉතින් ඕන තරම් වෙලා තියෙනවානේ. උන්වහන්සේට උන්වහන්සේගේ ශාසනයම කෙනෙක් මිතින් දෝෂාරෝපණය කරනවා ගල් පෙරලනවා දුනු ආයෝදනවා ඒ වගේ පැති වෙනවා. චින්චිමානවිකාව ඇවිල්ලා ඔන්න මේ දරුවා බාර ගන්න කියනවා. ඉතින් ඊළඟ ඔන්න ඉතින් අටලෝ දහම මෙතන තියෙන තනිකරම ඉතින් අටලෝ දහමෙන් අපිට ගැලවෙන්න විදිහක් නෑ අපිට තියෙන්නේ අටලෝ දහමේදී අකම්පිත හිතක් මේ විපස්සනාවක් මූලික කරගෙන මේ දහම මූලික කරගෙන හදාගන්න තමයි අපිට තියෙන්නේ. ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපේ කර්මයෙන් අපිට බේරෙන්න බෑ. අපේ hmm. හිතේ ස්වභාවය වෙනස් කරගත්තා කියලා නේද oh, ස්වාමීන් uh, බේරෙන්න බෑ කියනට වඩා ඒක බේරෙන්න බැරිමත් නෑ හැබැයි. ඉතින් බේරෙන්න කියන්නේ හිතන්න අපිට උපක්‍රම යොදන්න පුළුවන්, නුවණ පාවිච්චි කරන්න පුළුවන්. එන කර්මයකට ඒ අපි හිතමු ඔන්න අපේ කර්මයක් තිබුණා ඔන්න බැනුමක් අහන්න. එහෙම හිතමුකෝ අපි. ඉතින් ඔන්න දැන් මාක් හරි අතීතේ කාට හරි බැනලා තිබුණා. ඒකේ ඔන්න දැන් කර්ම විපාකය උත්සන්න වෙලා ආවිලා තිනවා. දැන් ඔන්න බැනුම් බැනුම් අහන්න සිද්ධ වෙන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. කවුරු හරි කෙනෙක් බයිනවා. ඉතින් එතකොට මම මෙයා ඔය අවබෝධයෙන් යුක්තව කටයුතු කළා. දැන් ඔය අද අපි කතා කළා වගේ එයා ඒක විපස්සනාවකට දාලා ධාතු මනසිකාරයකට දාලා හිත බෙරගත්තොත් අර ඒ ගෙවිච්ච කර්ම එහෙම ගෙවිලා යනවා මිසක් ආයේ ඒ මත ගොඩනැගීමක් නැහැ. අලුත් කර්ම රැස් කිරීමක් නැහැ. ඒ නිසා දැන් මේ නුවණ එයා නුවණ පාවිච්චි කරන කර්ම ගෙවන්න කර්මක්ෂය පිණිස. හැබැයි අපි එතෙන්දී ප්‍රතික්‍රියා දක්වලා අතන කෙනෙක් අල්ලගෙන මේ මිනිහත් එක්ක රණ්ඩුවට ගියා නම් එයාටත් බනින්න ගියා නම් ඔන්න අලුතෙන් කර්මත් රැස් වෙනවා. තව ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසා අපි මේ වඩන දහම තුල ප්‍රශ්න निराකරණය වීමක්, කර්ම ඡය වීමක් නැති මේ මේ ප්‍රශ්න අඩුවීමක් සිද්ධ වේවි. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පිං, තෙරුවන් සරණයි. හොඳයි, හොඳයි. ඊළඟ දාම් ගැටලුව රවිට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමීන් අවසරයි මම සක්මණේ කමටහනක් ඉදිරිපත් කරන්නේ. ඔව්. දැන් මම සක්මන් භාවනාව තමයි වැඩිපුර කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේ ගිය සතියේ සඳහන් කර විදිහට මම පැයක් විතර සක්මන කරනවා ස්වාමීන් වහන්සේ. මට ගොඩක් අතුලියට වැලි පොළවේ වැදින ගතිය, සීතල උණුසුම් ගතිය ගොඩක් දැනෙනවා. ඒ අත්තුරේ ඉතින් බාහිර ශබ්ද වලට හිත ගොඩක් යනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අර ඉස්සර වගේ කලින්ට වගේ අර ගොඩාක් හිත පිට ගියා බව දැනගෙන මම ආයි අකුලියර වදින ස්වභාවයට හිත ගන්නවා ස්වාමීන් වහන්සේ. හරි. ඒක ටිකක් කලින් ඉක්මනට ටිකක් කරන්න පුළුවන්. ගොඩක් කළා ආයතෙන් නැතුව මේ ගන්න පුළුවන් අර ගොඩාක් ඈතට ඈතට යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හ්ම්. ඒ වගේම ඔය සක්මනේ හැරෙන තැන් වල වුණත් මට ගොඩාක් කර හැරෙන බවක් සමානවට දැන් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සක්මන රිපීටනවා වගේ කරන ගතියක් ඔය ටික වෙලාවක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම තමයි සක්මන දැනෙන්නේ ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. අනික අරියන්කේ ස්වාමීන් වහන්සේ අපි දේශනාවට පටන් ගන්න ඉස්සෙල්ලා පරියන්ක භාවනාවට ටිකක් කළා ස්වාමීන් වහන්සේ. ඒක මම ගොඩක් අත්දැක්කා මගේ බඩේ හරියේ ගතිය මේ පිම් පිම් හැක්ලීම මම හොඳට අත්දැක්ක ස්වාමීන් වහන්සේ. මම පරියන්ක භාවනාව කළේම නෑ කරන්නේ නෑ ගොඩක් අඩු ඉල්ලන්නේ. ඒ තමයි මට ඒකත් හොඳට අත්දකින්න ලැබුණා ස්වාමීන් වහන්සේ. ඔව්. අනිත් පැත්ත ගැටුව තමයි ස්වාමීන් වහන්සේ මම ඔයලක් මට උපදෙස් දුන්නා ගිය සතියේ එදින්දා වැඩ කටයුතු කරගෙන යනකොට සතියෙන් 100න් වැඩ කටයුතු කරන්න යන්න කියලා. ඔව්. මම ඉතින් ගොඩාක් සතියෙන් 100න් ඉන්න බැලුවා ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට මට සතිය වැඩි කරන වැඩේ හිත පිට ගියාම මට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ කිව්වා නේද සතියෙන් ඉන්න 100න් ඉන්න කිව්වා හිතලා මම ඒ කරන වැඩේට අවධානය යොමු කරනවා ස්වාමීන් හොඳයි. ඒක තමයි මගේ වැඩ කටයුතු කරලා ගිය ස්වාමීන් වහන්සේ කිව්වා. හොඳයි හොඳයි. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. මොකද අපිට වෙලා තියෙන්නේ අර හිත අමතක කරනවානේ ඔක. හිත පුරුදු වෙලා තියෙන්නේ මොකක් හරි අතීත සිද්ධියක් අල්ලන් ඒකත් එක්ක පැටලි පැටලි ඉන්න. අනාගතේ කරන්න තියෙන එකක් අල්ලගෙන ඒකත් එක්ක කල්පනා කර කර ඉන්න තමයි හිත පෙළඹිලා පුරුදු වෙලා තියෙන්නේ. අපිට අමතක වෙනවා සිහිය පවත්වන්න ඕනේ නැත්නම් වර්තමානයේ හිත තියන්න ඕනේ කියන එක අපිට අමතක වෙනවා. ඒ නිසා අපි නිතර අපිටම මතක් කර කර නිතරම අපිට නිකන් ටොක්ක්ක් කන මුලදී පුදුම විදිහට හිත හිතට පෙළඹවීමක් ඇති කරන්න ඕනේ. දැන් මේ වර්තමානයේ ඉන්න, මේ මොහොතේ ඉන්න, පොළවේ පය ගහලා ඉන්න, ප්‍රകൃතිය තුල ඉන්න, මේ දැන් කරන වැඩෙත් එක්ක ඉන්න කියලා ඉතින් අපිට මතක් කරන්න වෙයි. ඉතින් ඒක පස්සේ පස්සේ ඉතින් ඕක හැදිලා එනවා. මුලදී නම් අනිවාර්යෙන්ම අමාරුයි. මුලදී සෑහෙන්න උද්‍යෝගයක් අවශ්‍ය වෙනවා. මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. යන විදිය හොඳයි. තව එක ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ අද අපේ ධර්මදේශනාවේ. හ්ම් හ්ම්. මේ අපි අර ගියක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ ආකාශයේ ආවරණයක් තුල කියලා ස්වාමීන් වහන්සේ දේශනාවේ කියුණා. ඔව්. එතකොට ඒ අවකාශයේ ගිය ඇතුලේ අපි තමයි තමයි අපි ජීවත් වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ. ඒ ඒ ස්වභාවයට ස්වාමීන් වහන්සේ අපිට අවකාශය කියලා මේ නිර්වචනයක් කරන්න බැරිද අවකාශය කියලා? ඔව් ආකාශ ධාතුව කියන්න පුළුවන්. ඔව් ආකාශ ධාතුව කියන්න පුළුවන් ඉතින් ඒක. ධාතු ධාතු ගැන කරන විස්තරයේදී ඇතම් තැනක ආකාශ ධාතුව ගැනත් පෙන්නනවා. ඒවට තමයි හිස් කුහර වශයෙන් පෙන්වන්නේ. ඉතින් ආකාශ ධාතුව අපි මේ අනිත් ධාතු වලින් වට කළා තිබ්බහම අපි ඒකට ගයක් කියලා තියෙනවා. නමුත් මේ ගේ කියන්නේ ඉතින් සම්මුතියක් විතරයි. ගේ කියන්නේ අපි දීපු නමක් ලේබල් එකක් විතරයි. සම්මුතියක් විතරයි. ඔව්. ඔව්. අපි අපි හැමතැනම අපිට ගොඩක් හිස් බවක් තමයි දකින්න ලැබෙන්නේ. ලැබෙන්නේ. හ්ම්. ගොඩක් හිස් බවක්. අන්න හරි. අපිට තේරෙන්නේ නම් මේක පිරලා තියෙන්නේ මේ ලොකු ඝන දේවල් වලින් ද්‍රව දේවල් වලින් කියලා. නමුත් ඇත්ත වශයෙන් බැලුවාම ඇතුලේ ගන්න දෙයක් නැහැ. පේන පින්ඩූපමං රූපං කියලා බුදුහාඳුරු පිනවන්නේ නේද? මේ රූපය තනිකර පෙන පින්ඩුවක්. ඇතුලේ ගන්න දෙයක් නැහැ. ඇතුලේ නිකන් කුහරයක්. ඇතුලේ නිකන් හිස් බොල් ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක ඝන දෙයක් නැහැ. නමුත් ඉතින් අපිට ඒක අර මසැසට පේන්නේ නැහැ ඒක ඉතින්. අපිට මසැසට පේන්නේ අතට අහු වෙන්නේ ඒක ඝන දෙයක් තියනවා කියලා අපිට මසැසට අහු වෙන්නේ. නමුත් අපි ධාතු මනසිකාරයක් වඩද්දි විපස්සනාවක් වඩද්දි මේ ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම බිඳිලා යද්දි විසිරලා යද්දි අර ඒක ඝන ස්වභාවය අයින් වෙලා මෙතන ගන්න කියලා දෙයක් නැහැ මෙතන හරයක් නැහැ මෙතන ඇතුලේ කෝ එකක් නැහැ අරටුවක් නැහැ කියලා ඔන්න කෙනෙකුට වැටහෙනවා. ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ එන තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ප්‍රභාට ඉදිරිපත් කරන්න පුළුවන්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. මේ ළමා මනසේ ස්වභාවය ස්වාමීන් වහන්සේ කියන්නේ කියන්නේ දෙමව්පියෝ ඒ සහෝදර සහෝදරි ඒ කිසි දෙයක් නෙමෙයි පරිසරය පරිසරයේ ස්වභාවය වගේ තමයි තියෙන ස්වාමීන් වහන්සේ. ඒ පරිසර ස්වභාවයත් තව තව ප්‍රගුණ කරනකොට මේ හරි මේක කියන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒ සතුට වගේ දෙයක් ඒ සතුට ඒක නම් කරන්න බෑ ඒක මෙහෙමයි කියලා. ඒක කියන්නේ සාමාන්‍ය ජීවිතේදී අපි දැන් මවක් වෙනවා දරුවෙක්ගේ දියුණුවක් දකිනවා ඒ ලැබපු සතුට නෙමෙයි ස්වාමීන් වහන්සේ. හ්ම්. ගන් ජීවිතෙත් නැති වුණත් කමන්නේ වගේ සතුටක් ස්වාමීන් වහන්සේ මේක නිවැරදිද මම ප්‍රගුණ කරේ නෑ එතනින් එහාට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඔව් ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ ඔතන ඔතන නිකන් අපි අර මේ නිකන් යුනිවර්ස් එකත් එක්කම එකතු වුණා වගේ හැඟීමක් නිකන් අපි පරිසරය පරිසරයත් එක්කම පරිසරයේම දෙයක් බවට පත් වෙනා වගේ තත්ත්වයක් එන්න පුළුවන්. අපිට වෙලා තියෙන එක නෙමෙයිනේ. අපිට වෙලා තියෙන අපි පරිසරයේ ඕ ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න. ඒක නිකන් අපිට ප්‍රගුණ කරනවා කියලා දෙයක්වත් නැහැ. ඉතින් අපිට තියෙන්නේ හිත කෙලෙස් වලින් තොරව, උපාදාන වලින් තොරව පවත්ව ගන්නයි අපිට තියෙන්නේ. ඔය දැනෙන දැනීම ප්‍රගුණ කරන්න කියලා දෙයක් අපිට නැහැ. අපිට තියෙන්නේ උපාදාන වලින් තොරව හිත පවත්ව ගන්න තියෙන්නේ. අනිශ්චිතව හිත පවත්වා ගැනීම පැත්ත තමයි අපිට තියෙන්නේ. මේ මයික් එක මියුට් වෙලා තියෙන කියන එක ඇහෙන්නේ නැහැ. පොඩි කාරණාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් දරුවෙක් හරි කවුරු හරි අපිට කියනවා මම විභාගයකට ඉන්නවා පෙනී සිටිනවා. දැන් මේ 10 කියන වෙලාවට මං වෙනුවෙන් වඳින්න කියලා. එතකොට මං එයා සූදානම් කරලා යන වෙලාවේදී එයාට ඔයා හොඳ සිහියෙන් ලියන්න මේ විදිහට කරන්න වෙන මොනවත් හිතන්න එපා. ඉතින් ආව ඒ වතාවත් කරලා එයාව සංසුන් කරලා පිටත් කරනවා. නමුත් 10 කියන වෙලාවේදී අමතක වෙන කියන එක හොඳටම දන්නවා. ඒ දරුවා ඇවිල්ලත් අහනවා අම්මා වැන්දද මං ඉතින් මං කියනවා ඔව් මං වැන්දද මට ස්වාමීන් වහන්සේ එක උපදෙස් දෙන්න ස්වාමීන් වහන්සේ. නෑ උපදේශක් දෙන්න දෙයක් නෑ. ඉතින් ඔය පුංචි දරුවන්ගේ කතාවේ ඉතින් ඔය ඉතින් එච්චරම් ගණන් ගන්න දෙයක් නෑ. නෑ ස්වාමීන් වහන්සේ මට පුළුවන් ද ස්වාමීන් වහන්සේ නැත්තන යට වඳින්න. මට ඒක තමයි දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ. දැන් හිත හිත යොදන්න පුළුවන් දැන් හිතන්නයි මෛත්‍රී භාවනාවක් එහෙම කරද්දී ඈත ඈත ඉන්න කෙනෙක්ට මෛත්‍රී කරන්න පුළුවන්. යම් පමණක ඒකේ ඉෆෙක්ට් එකක් තියෙන්නත් පුළුවන්. එයාට දැනෙන්නත් පුළුවන් ඒකේ යහපතක් වෙන්නත් පුළුවන්. ඒක ඕනම කෙනෙක්ට පුළුවන් ස්වාමීන් වහන්සේ ගන්න මට. ඔව් එහෙම හොඳයි ඉතින්. ඒකේ යම් පමණක ස්වභාවයෙන් කමක් නැහැ. ස්වාමීන් වහන්සේ මට ඒක ලොකු ප්‍රශ්නයක් තිබුණා ස්වාමීන් වහන්සේ. කමක් නැහැ. ඔය පොඩි පොඩි පරිශන ඔය මට්ටමේ කෙරලත් තියෙනවා. ඒ කියන්නේ නවීන විද්‍යාත්මක පොඩි පොඩි පරිශනත් කෙරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉන්න කෙනෙක් තවත් ඈතක ඉන්න කෙනෙක්ට හිත යෙදීම තුළ එයා කෙරෙහි යහපතක් පැතීම තුළ යම්කිසි ඒකේ වෙනසක් වෙනවා කියලා නිකන් හොයාගත්ත ගතියක් මට මතකයි මාක් හරි වීඩියෝ එකක දැක්ක බවක්. ඉතින් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අපි මෛත්‍රී භාවනාවේදීත් ඔය වගේ දෙයක් ඉතින් කරන්නේ. සමහරට ඉස්සරහා ඉන්නත් පුළුවන් මේ තැනැත්තා සමහරට නැත්තම් අපිට ඈතින් ඉන්නත් පුළුවන් හැබැයි අපි අපි යා කෙරෙහි මෛත්‍රී සහගතව බොහොම කරුණාබරිතව හොඳ හිත පතුරවන. ඉතින් යාට ඒක දැනෙන්නත් පුළුවන් ඉතින්. ඔව්. ස්වාමීන් වහන්සේ එහෙම අත්දැකීමකුත් තියෙනවා. එක දවසක් එහෙම දරුවා ඇවිල්ලා කිව්වම ඇත්තට මේ මොහොතේ මම නොදන්නේ තලයෙන් වැන්දා. ඒතර යකුවා මට අම්මා මේ වෙලාවේ අම්මා වැන්දද? මේ වෙලාවේ බැරිම ප්‍රශ්නයක් පහසු වුණා. අංශේක ආවා කියලා. <laughs> මං ඉතින් කියන්න බෑ ඉතින් ඔබ හරියටම මේ මේ නිසාම මේ පැත්තේ ඉඳගෙන අම්මා වඳපු මේ පැත්තේ ඉඳගෙන අම්මා වැඳපු නිසා දරුවට එතෙන්ද නුවණ පහළ වුණාද කියලා එහෙම ඉතින් හරියටම කියන්න අමාරුයි. එහෙමයි. අල්ලගන්න බෑ ස්වාමීන් වහන්සේ. එහෙම කරා කියලා තේක එතන සක්කාය හැදෙන්නේ නෑ නේද? දිස්ත්‍රික්කය හැදෙන්නේ නෑ නේ ස්වාමීන් වහන්සේ. ඒක ඉතින් අපි කරපු විදිහ අනුව තමයි. ඒක අපි කරපු විදිහට අනුව තමයි. කරපු විදිහමයි. පොදු ස්වභාවයෙන් කරාම. හ්ම්. එතකොට නේ වඩා හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය. හොඳයි. ඊළඟ දහම් ගැටලුව හයන්ත ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. කමඨාන් සුද්ධ කර ගැනීම සම්බන්ධයෙන් පරයන්කයට ගිහන් සායනහන්සර කියන්නේ අර අර දැනුවත් බවයි මේ දේවල් ඇති වෙන නැති වෙන දෙකම එක උන වගේ අත්දැකීමක් අත්දැක්කනේ අත් එක්ක එතකොට ඒ කියන්නේ කලින් පරියන්කලදී එතකොට එකපාරම අර සිතුවිල්ලක් ආවා මේ දැන් උඹලේ ඉඳන් ටිකක් මූදු මෙරිලේ ඉඳන් පතුලට යනවා වගේ ගිහිල්ලා තමයි ඒක අර කියන්නේ එහෙම ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඉතින් නිකන් පතුලට තව තව ගැඹුරට යනවා වගේ එකක් උනේ එතකොට අර මේ ඒකමාව මේ ඒ කියන්නේ මගෙන්ම නැති වෙලා මටම මේ මගෙන්ම ඇති වෙලා මටම නැති වුණා කියන. ඒකට එකට ඒකම එනවා ඒකම එකත් ඒ කියන්නේ ඒකත් වචනෙට නැගුවා. ඒ කියන්නේ ඒකේ ස්වභාවයක් නෙමෙයි කියන එකත් එක්ක ඒකත් බැහැර වුණා. එකක් බොඳ වෙලා ගියා. ඊට පස්සේ මේ ස්වභාවය ඒ කියන්නේ මේ දෙකම එකට වුණ එක. දැන් කාලයක් අර මේ දෙක කියන්නේ දේවල් ඇතුව නැති යන එක මිශ්‍රණයක් වගේ යම් කිසි සමහරකට ඈත් වෙන එකට ලම් වෙනවා. ඒ වගේ ගිපුණේ ඒකම ඒකට ඇදිලා ගියත් මොකකට හරි ටක් ගහලා ඊට පස්සේ ටිකකින් හරි සමහර පොඩි කාලයකින් හරි ඒකට අවශ්‍ය කාලය අරගෙන ඉබේම අර කිසිවක් අල්ලගන්න තැනකට යනවා. දැන් අර දැනුවත් එකයි අර දෙකම එකුණාට පස්සේ මේ ස්වභාවය සාමාන්‍ය ජීවිතේ කියන්නේ සක්මන ඒ කියන්නේ හැම එකෙම කියන්නේ ඒක සාමාන්‍ය විදිහට වගේ මතුවෙනවා. එතකොට ඒක වචනෙට නතර නෙමෙයි. ඒක බවට පත් වෙන එකක් වෙන්නේ. ඒ කියන්නේ ඒක කියන්නේ කියන්න දෙයක් නැහැ. හරි. මුකුත්ම වචනෙට දාන්න බෑ. ඒක ඒක ඒක සමහර වෙලාවට නිකන් හරියට තේරීමක් වගේ කියන්න බෑ මේ මොකක් හරි අහුණා කියන එක එතනදී වුමනා වුමනානම් කියන්න පුළුවන් නැත්නම් ඒක මුකුත් ඒක කියන්න දෙයක් නැහැ. ඒක ඊට පස්සේ දැන් මෙහෙම ඉන්නකොට මෙහෙම පරයන්ක වලට ගියාම තමයි මේක ගොඩක්ම මේ ඉස්මතු වෙලා මේ පේන සයනාස ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ කියන්නේ ඒක දේවල් නැතිව ඇතු යන එක දේවල් ඔක්කොම එකතු වුණ එක ඒක ස්වභාවය ඒක අත්දැකීම අත්දැක ඔක්කොම එකතු වෙලාම කියන්න දෙයක් ඒක කියන්න විදිහක් නැහැ කොහොමද කියන එක ඊට පස්සේ දැන් මේ පරයන්කට ගියාම ආයෙ එතෙන්ටම යනවා එතෙන්ම ගිහලා තමයි නවතින ඊට අර ලුණු මේ මේ පොතු අයින් කරලා අයින් කරලා අයින් කරලා ගිහලා දැන් මේක ගිහිල්ලා ආයෙ මූණට මූණ වෙනවා වගේ ඒක මම හම්බෙන්නේ. එතකොට දැක්කා ඉස්තිති මතුවෙන පොඩි වෙහෙසක් මතුවෙන්න ගත්තා. ඉතින් ඇයි මේ අර දැන් මෙච්චර කාලයක් සමහරලාට පුළුවන් පරයන්කවලදී අර දෙමේකින් ඈත් වෙලා ඉන්නේ. දේවල් ඇතුව නැති වෙන එකෙන් ඈත් වෙලා තමයි ඉන්නේ. ඒතකොට ඒක තව තව ඈත් වීමක් මේ පරයන්ක තුලදී වෙනවා. කාලයත් එක්ක යනකොට. එතකොට දැන් මේකේ අර ඒක මූට මූට මෙයා වෙනකොට දැක්ක දැන් මෙතනදී මතුවෙනවා මේකට අකමැත්තක් තියෙනවා. ඒ කියන්නේ ඒක හරියටම වෙන මේ වගේම කෑල්ලක් වගේ මේක මේක දැනුවත් බව මේ මේ වෙන් කරන්න බැරි එකක් මේ වචන ටිකට කිව්වට සයන්හස සමාන කියන මේවා මේ ඒකේ එතනදී ඒකේ මතුවෙන විදිහ ඒ කියන්නේ ඒ කියන්නේ මේක දැනෙනවා මේක වෙහෙසක් මේක වෙහෙසක් ඒක වෙහෙස දැනෙන්න මේක බාර ගන්න. ඒ කියන්නේ දැන් බලනවා අර මෙච්චරක දැක්කනේ මේක මොනවද ගන්න තියෙන්නේ. මේක ඇතුව නැත් යනවා කියන එකෙත් මුල්ලක් අගක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ බොඳ වුණු කොටස් ටිකක් මැදක් වගේ කොටසක් එකතුවක් වගේ තමයි තේරෙන්නේ. එතකොට ඒකට අකමැත්තක් තියෙන අර කාලයක් එක පුරුදු කලින් දැනුවත් බව කියන එකත් ඒකෙත් පරිහාර කුණ්‍ය ගහනවා පොඩ්ඩක් එතනට අල්ලගත් එකක් තිබුණා. දැන් මේ විදිහට ආවහම එකපාරම බාර ගන්න නැති ස්වභාවයක් තියෙන තමයි මේ වෙහෙසෙන් මේ කියන එක මතුවෙනවා. එහෙම එතකොට. එතකොට ආය ආය පරයන්කට ගියාම මේ සිදු වෙන්නේ දැන් අර ඒකට පුරුදු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී එහෙම එකක් නෑ පරයන්කේදී අර කියන මූණට මූණ එක මූණ වෙනකොට ඒක තියෙනවා මේක අර මේකද ඇත්ත මේ ඇත්තම මේක ගැන මේ කියන්නේ ඇත්තම කියන්නේ මේකද දැනට දකින්න තියෙන මේ අර මතුවලා එන්නේ මේ දේවල් ඇතුව නැති වෙනකමම මේක ඉස්සෙල්ලා ඉතින් වෙන පැත්තක වෙනවා අයි මේක මතාල නැහැ දැන් මේකම කොටසක් මේ සේරම එකක් වගේ දැන් දෙන. එතකොට ඉන් එහාට දැන් මේක මේක මගේ මෙහෙම නම් තව කෙනෙක් මෙහෙම කියලා ඉතින් නවතිනවා. ඉන් එහාට මේක යන්න එකත් වෙහසක් වගේ දැනෙන්නේ. ඊට පස්සේ දැන් පරියංක වලට ගියා සරලන පරියංක වලදී දැන් අර ඉස්සර තිබුණ අර වෙහසකම නැහැ දැන්. ඒ කියන්නේ පරියංකේ තමයි චූටියට වෙහසක ගිහිලා එතන මූටුවට ටක් ගාලා ඉඳගත්ත ගමන් මෙතන තමයි මේ අර පොඩි වෙහෙසමත් වෙන එකට එනවා. දැන් ඒ අඩු වෙලා තියෙන්නේ ඒක සාමාන්‍ය විදිහට ඒ කියන්නේ ඒකත් එක්ක ඒකත් එක්ක මේ පිළි අරගෙන ඉන්න ස්වභාවය තියෙනවා. ඒකම ඒ එහෙම ඉන්න එහෙම කරනකොට එහෙම වෙනකොට එතකොට ඉබේම මේ කිසි දෙයක් අදාළ නැති බවකුත් වෙනවා. ඒක වෙලාවෙන් වෙලාවට. අන්න ඒකට යනවා. මේක සාමාන්‍ය ජීවිතයේ දැන් ඒ කියන්නේ සංස ඒ සමහර වෙලාවට දේවල්ට ඉස්සර තිබුණාට දෙයකට ඇදිලා යන්නේ යම්කිසි කැමැත්තක් ඒකට තියෙන හින්දා කෙනෙක් පැහැදිලිව පෙවුණා. ඒකට ඇදිලා යන වෙලාව මොහොතේම ඒක හොඳට පැහැදිලිව පෙවුණා. දැන් එහෙමත් මට එහෙම පේන්නේ නැහැ. ඒවා බොඳ වෙලා තියෙනවා නිකන් වෙන දේවල් වල මැකිලා මැකිලා යන ගතියක් තියෙනවා. ඒකම දේවල් බරට ගන්න නැහැ. සමහර වෙලාවට දැන් මේ මොන හරි දැන් මේ කරන්න ලොකු දෙයක් දැන් වැඩ ගොඩක් කියන තියනවා කිව්වට වෙලා හිටනවා දැන් ටිකක් ඉඳගෙන ඉන්න ඕන තත්යකට වෙලා. එතකොට ඒකට ඉඳ දෙනවා ඒක. ඒ කියන්නේ වෙලාවට කිසි දෙක නියැලෙන්නේ නැහැ. මෙච්චර වැඩ තියනවා කියලා. දන්නවා ඒක අවශ්‍ය වෙලාවට ඒක හොඳට වෙනවා. ඕනේ පලෙන් කරන්න කියන එක. ඒක අන්න ඒ හින්දා ඒකම සමහර වෙලාවට ඒ අඩුපාඩු වෙනවා. අතින් වුණාට අඩපාඩු වුණාට ඒව හරහා මතු වෙනවා. දැන් අර වෙහෙසවල් කියන ඒවත් ටික ටික ඉස්සර කියන්නේ ඉවත් එනවා ඒ අමතු වෙනවා වරිම ඒකට සැර අඩුයි ගොඩ. එතකොටත් මේ ඒ කියන්නේ ඒවත් එක්ක කියන්නේ මුකුත් කරන දෙයක් නෙමෙයි කරන එකකුත් කියනන්න කියන්නේ මේ තියෙනම ඒකට දැනුවත් වෙන එකක් කියන එකත් ඒකත් ඔය ස්වභාව ඔක්කොම මෙහෙම එකක් තමයි අද්දා තියෙන්නේ සවන්හන්ස. හ්ම්. දෙයක් නැහැ යන විදිය හොඳයි. ඉතින් ඒක තමයි අපි දැන් අර දේවල් එක්ක ඉන්වෝල්ව් වෙන ගතිය, දේවල් එක ගිහිල්ලා පැටලෙන ගතිය, දේවල් මගේ කරගන්න ගතිය, දේවල් වලින් කෙනෙක් පුජ්‍යලයක් හදාගන්න ගතිය. ඉතින් ඒව හරහා තමයි අපි අපි ලොකු දුකක් මේ පැලඳගෙන තිබුණේ. ලොකු දුකක් අපේ ඔළුවේ දාගෙන තිබුණා. දැන් ඒ ටික ඔක්කොම නිකන් ගැලවි ගැලවි යනවා. එකක්වත් දැන් මම මගේ කියාගන්න යන්නේ නැහැ. ඒකනේ අර හර ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර කච්චානගත සූත්‍රේ. දුක්ඛමේව uppajjamanam uppajjati දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති. න කංකති න විචිකච්ඡති අපරප්පච්චයා ඥානමේවස්ස එත්ත හෝති. එත්තාවතාකෝ කච්චාන සම්මාදිට්ඨි හෝති. එයාට තේරෙනවා මෙතන මේ දුකක් තියෙන්නේ. හටගත්තා නම් හටගත්තේ දුකක්. නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන්නේ දුකක්ම තමයි. ඉතින් මේ හා සම්බන්ධයෙන් දැන් එයාට කිසිම සැකයක් නැහැ, කිසි විමතියක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. දැන් මේක අනිත්‍යයට කියලා කියලා මේ මේකට මේකට සාතිකයක් ගන්න තරම්වත් එයාට දැන් ප්‍රශ්නයක් නැහැ මොකද Tamanට හරියටම විස්තරයි. අනිත්‍යගේ උපදේශ රහිතවම දැන් එයාට මේකේ කාරණාව පැහැදිලි. එත්තාවතාකෝ කච්චාන සම්මාදිට්ඨියෝද. අන්න මෙයාට තමයි සම්මාදිට්ඨි සහිත වූෙක් කියලා කියන්නේ. ඒ නිසා ওই தත්ත්වය තමයි කෙනෙක්ට අවබෝධ වෙන්න තියෙන්නේ. මෙතන තියෙන දුකක් පහළ වුණා නම් පහළ වෙන්නේ හටගත්තා නම් හටගන්නේ ඒ තමයි දුක කියලා කියන්නේ. දැන් අර සත්‍යයේ පුජ්‍යලයේ කතාවක් නෑ ඒ වෙලාවේ මේ අපි ආරෝපණය කරගත දේවල්. ඉතින් එතකොට එතකොට අපිට ඉතින් ඔය දුකත් එක්ක පෙඩිපෙලි ඉන්නවට වඩා දුකෙන් ඈත් වෙලා දුක දුකෙන් ඉවත් වෙලා දුකෙන් තොරව ඉන්න තමයි හිත හිතට හුරු කරන්න තියෙන්නේ. ඒ චනහසේ ඒතකොට එතන හිතක් කියලා යකුත් මේ අය වචනේ අපි කියන්න මෑ කරේ එතන තියෙන්නේ ඒක ස්වභාවයක්. කියන එක තමයි ඒ කියන්නේ ස්වභාවය ඒක ඒක දැන් වෙහසක් කියලා අර දැන් මට පොඩියට මේ අර මේක අර ඇත්ත කියන එක අර දැක්කහම එකපාරටම නිකන් ෂොක් එකක් පොඩි කියන්නේ අර මේකද කියන එකට මෙච්චර දුරක් මෙච්චර කරන්නේ කියන එකට වගේ එකක් චූටියට එනවා ආවා ඒ එකම ඒකත් බඳ වෙලා ගියා ඒකම අර එක පිළිගන්න එක තිබුණේ එතකොට පිළිගත්තට පස්සේ දැන් ඒක ඒකේ ස්වභාවය පවතිනවා සමහර වෙලාවට ඇලෙනවා ඊට පස්සේ ආයෙත් මෙයා වෙනවා ඒක ඉබේම වෙන වෙන කොටසක් වගේ කියන්නේ. ඔව් ඒක තමයි. දැන් අර ප්‍රැක්ටිස් එකෙන් වෙහෙසක් ගන්න. මුලදී නම් අපිට උට්ටක් ඉතින් ඒකත් එක දැඟලුවා ටික වීරේ යෙදුවා ඒ හරහා පොඩි ආතතියක් ගොඩනැගුණා. දැන් දැන් ඉතින් අර භාවනාව හරහාවත් ප්‍රැක්ටිස් එක හරහාවත් හිතට ලොකු වෙහෙසක් නොගෙන නිකන් වැඩේට වෙන්න දීලා යන ගමනක් තමයි තියෙන්නේ. වඩා හොඳයි. ඒ සොයනාස තව එක සොයනාසක් දැන් මේකත් කියන්න පොඩක් තිබුණා මේ ඇතුලෙන් එනවා ඕනේ නැහැ කියන එකක්. කියන පෙළඹ වෙන්නේ නැති ගතියක් වෙහෙසකුත් එනවා. ඒකම දෙකම නිකන් පොඩි සටනක් වගේ තිබුණා. තේනවා. හ්ම්. කමක් නැහැ. ඉතින් ඒක අපිත් නිකන් වර පොඩ්ඩක් කියලා දැම්මම ඉතින් හිත සුද්ධයි. මේ මේ එතකොට ඉතින් Taman නිකන් පොඩි මේ යන ගමන ගැන ස්ථිර බවක් ඇති වෙනවා. කරන දේ හරි කියලා විශ්වාසය තව ගොඩනගෙනවා. ඉතින් ඒකට කමක් නැහැ. ඉතින් අර නමුත් ඉතින් අර කීම තුලින් කෙනෙක් පුජ්‍යලයක් හදා ගන්න උවමනාවක් ඇතුළේ ඇත්තෙත් නැහැ ඉතින්. කැපී පෙනෙන උවමනාවක් ඇත්තෙත් නැහැ. ඒක වඩා හොඳයි. මම සොයන්ස බොහෝ පින් ඔබ වහන්සේගේ මග පින්නේ මට සොයනාස තිරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව පුණ්‍යට ඉදිරිපත් කරන්න පුළුවන්. තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඔව්. මම මේ ධාතු මනස්කාරය ගැන පොඩි ප්‍රශ්නයක් අහන්න තා ස්වාමීන් වහන්සේ ධාතු ගැන සත්‍යමත්ව සක්මන් කරන විට අපිට ප්‍රශ්නේ මට ප්‍රශ්නේ තද ගතියට දැනුවත් කළාද කළද ඊට ටික වෙලාවක් කරන විට දැනෙන්නේ මා ඒ වෙලාවේදී මට සීතල දැනුණා කියන්නේ ශරීරය පොළොවට වඩා රස්නිය දැනුණ වෙනසු නොවේද කියලා මට හිතෙනවා. ඉතින් මම දකින්නේ ඒ දෙකේ සාපේක්ෂ තාවයක් නේද කියලා මට සක්මනේදී හිත හිත හිතෙන්න ගන්නවා. එතකොට මට හිතෙනවා මේ බාහිර හෝ අභ්‍යන්තරයේ තේජෝ ධාතුව නොව මම ඇත්තටම මෙතන අත්දකින්නේ වෙනමම තේජෝ ධාතුවක් නොවේද කියලා මට හිතෙනවා. ඒක මගේ ඒ දෙක අතරමැදි තැනක් දැන් ඉන්නේ කියලා. ඊට පස්සේ මට දේශනා සිතනවා මම මේ ප්‍රපංචයක් කරනවාද කියලා මම ඊට පස්සේ සාමාන්‍ය විදිහටම සක්මන කරගෙන යනවා. ඒ අතර ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතේ සහ බාහිර ලෝකෙන් එන හරි මගේ මනසේ එන සිතුවිලි අනවශ්‍ය සිතුවිලි එනකොට හරි ගැටීම් හා බැඳීම් ඇති වෙන සිතුවිලි එනකොට මම හැමතිස්සම බලනවා දැන් හුස්මට හිත ගන්න. ඒ කියන්නේ ආස්කාග්‍රයට හිත ගන්න. ඒ වගේම මට එහෙම ගන්නකොට මට දැනෙනවා මට සිහින් සිනහවක් මූණේ ඇති වෙනවා වගේ කියලා. ඒ වගේම අමුතුම සැහැල්ලු ගතියක් එනවා. ওই විදිහට මේ ළඟදී ගිය ගමනකදී ස්වාමීන් වහන්සේ මම උත්සාහ කරා අනිත් අය හැමෝම මේ රසන තැන් බලනකොට මම හැමතිස්සෙම ඒක දැකීම කියන අරමුණේ මම ඉඳලා නාස්කාග්‍රේට ගන්න හිත. ඒ කියන්නේ අනිත් අය ගැන විස්තර ලියලා තියෙන ඒවා කියවනවා මම ඒවා කියවන්නේ නැතුව මම පොඩක් පැත්තකට වෙලා මේක බලන්න ගත්තා. ඊට පස්සේ ගමන ඉවරුනහම මේ ලොකු වියදමක් කරගෙන ගිහින් මට අහන මම ගිය තැන් මට කිසිදෙයක් මතකෙට ගන්න බෑ. මම මේ මට මම වෙනකොට මගේ සිත කියනවා මම මේ වෙලාවේ අරමුණු ගත්තේ නැති නිසායි මට මෙහෙම මතකයට ගන්න බැරි කියලා මම ඒ ගැන උනන්දුුනේ නෑ. නමුත් අනිත් ඒ ගැන ටිකක් මගේ මතකයේ ගැන කලබල වෙලා වගේ මට දැනෙනවා දැන්. සෝයිනහසෙක්ට මේ තෙරුවන් සරණයි ආවාදයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඔව්. මේ අන්තිමට කියපු කොටස ගැන මුලින් කතා කරොත් අපේ හිත يعني අරමුණු ගන්නවා කියන්නේ නිමිති ගන්නවා කියන එක ඒ කියන්නේ අපි දේවල් වලට රාග ద్వේෂ මෝහ වලින් කටයුතු කරද්දී තමයි නිමිති ගන්න. <clears throat> අපි දෙයකට දෙයකට ලොකුවට ඇල්මක් තියෙනවා නම් ඒක ටිකක් වැඩිපුර බලනවා, ලං වෙලා බලනවා, අත ගාලා බලනවා. හිතේ රාගේ පැත්ත වැඩි. ද්වේෂෙත් එහෙම තමයි. ඉතින් එතකොට මේ රාග ద్వේෂ මෝහ වලින් තමයි අපි අරමුණු තව තව රස විඳින්න පෙළඹෙන්නේ. ඉතින් ඒවා ටික ටික අඩු වෙන්න අඩු වෙන්න හිත අතල්ලා දානවා මේ ඇත්තට ගන්න දෙයක් නැහැ මේකේ ලොකු හරයක් නැහැ මේකේ දෙයක් නැහැ කියලා හිත පොඩ පොඩ හලන්න ගන්නවා. ඒ නිසා අර කලින් වගේ දේවල් ලොකුවට හිතේ රැඳෙන එකක් නැහැ. හිත තුල ගොඩ ගැහෙන එකක් නැහැ. ඒ නිසා මතකයේ මතකයටත් ලොකුවට දේවල් යන එකක් නැහැ. උවමනා දෙයක් මතකයේ තියාගන්න පුළුවන් වෙයි. නමුත් හුඟක් තියෙන ඉතින් උවමනා නැති දේවල්. ඉතින් හිත ඔය ටික ඔක්කොම හල්ලා දානවා gediye පිටින්. ඒ ඔය දේ සිද්ධ වෙවි. අනිත් එක නම් අර පොඩ්ඩක් මොකද ධාතු මනසිකාරය වඩන්න ගිහිල්ලා වෙච්ච දේ නම් ටිකක් ප්‍රපංච පැත්තක් තමයි. ඒ කියන්නේ අපිට කොහොමද ඉතින් දැනන්නේ සාපේක්ෂව තමයි. අපිට දැනට තියෙන දැනට තියෙන தത്വෙට සාපේක්ෂවනේ දැන් මේ තියෙන උණුසුමත් සිසිලක්ද කියලා දැනෙන්නේ. ඒ නිසා අපිට එතනින් එතනින් ගැලවිලා තනිකර নিরপেক্ষ தത്വයක මේක ඉඳලා බලන්න හැකියාවක් නැහැ. ඉතින් අපි දැන් හිතන්න මෙහෙම දැන් අපේ අපි සෙල්සියස් කියන එක කැලිබ්‍රේට් කරලා තියෙන්නේ කොහොමද? ක්‍රමා ක්‍රමාංකණය කරලා තියෙන්නේ. ඔන්න ජලය ජලය නටන උෂ්ණත්වය ඔන්න 100 කියලා අරගන්නවා. ඉතින් ඔය වගේ ඔය වගේ පොඩි මොකක් හරි එක නිර්ණායකයක් පාවිච්චි කරලානේ හැමතිස්සම එයා කැලිබ්‍රේට් කරන්නේ. ක්‍රමාංකණය කරන්නේ නේද? එතකොට මොකක් හරි එකකට සාපේක්ෂව තමයි ඉතින් අපි ඔය මේක උණුසුම්ය මේක සිසිල්ල කියලා කියන්නේ අපේ දැනන ශරීර උෂ්ණත්වයට සාපේක්ෂව තමයි. නමුත් ඒ කොහොම කියලා ගත්තත් මෙතන ක්‍රියාත්මක වෙන්නේ උණුසුම සිසිල කියලා ක්‍රියාත්මක වෙන්නේ නම් පටවි ධාතුව තමයි. සමා වෙන මේ තේජෝ ධාතුව තමයි. තේජෝ ධාතුව තමයි. ඉතින් එතකොට මේක උණුසුම් වුණත් තේජෝ ධාතුව, සිසිල් වුණත් තේජෝ ධාතුව. අපිට දැනෙන උණුසුමක් නම් ඒත් තේජෝ ධාතුවේ නිරූපණයක් තමයි. අපිට දැනෙන සිසිලක් නම් ඒත් ඉතින් තේජෝ ධාතුවේ නිරූපණයක් තමයි. එතකොට අපි අපි රෙෆරන්ස් එක විදිහට පාවිච්චි කරන්නේත් මා කරේ අපිට දැනෙන කාම රුෂ්ණත්වය නම් ඉතින් ඒකත් තේජෝ ධාතුවම තමයි. නේද අපි සාමාන්‍යයෙන් කියන්නේ කාම රුෂ්ණත්වයේ සලකනවා කියලානේ. ඒතර කාම රූම් ටෙම්පරේචර් එකනේ. රූම් ටෙම්පරේචර් එක කියන්නේ තේජෝ ධාතුවම තමයි. තේරුවන් හොඳයි හොඳයි තේරුවන් සරණයි. තව දහම් ගැටලු කිහිපයක් ඉදිරිපත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි අපි බලමු මේ බලමු පොඩ්ඩක් කෙටියෙන් උත්තර දීලා අවසන් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ දහම් ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න. අශ්වින් අශ්විනී වගේ ගැටලු ඉදිරිපත් කරන්න ඕන. පෙරවසන්න ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ මගේ අර දැන් ඉස්සර වගේ ස්ටැග්නේටින් තෝට්ස් එන්නේ නැහැ සෝනස්. ස්ටැග්නේට් වෙන්නේ නැහැ තෝට්ස්. ඉතින් ඒක මම නොටිස් කරා මේ මම මේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ආශ්‍රයෙන් හොයාගත්ත මේ විපස්සනා අංශංශ සතියේ ඵල කියලා මේ අංශංශ ටිකක් හොයාගත්තා. ඒ ටික මම දාගත්තා මේ විතක්ක නොකිරීමේ අංශංශ කියලා. ඊට පස්සේ මේ මේ කල්පනා කිරීමේ ආදීනම කියලා ටිකක් මම හොයාගත්ත සාමිනහන්ස මේ බලන්න සාමිනහන්ස සංසාරේ යන්න වෙනවා කර්ම විපාක ගෙවන්න වෙනවා සිත අවුල් වෙනවා අකුසල සිදු වෙනවා වැඩ කරගන්න බැරුව යනවා සතුට අහිමි වෙනවා වෙහෙසටපත් වෙනවා අමතක වෙනවා සිත දුර්වල වෙනවා නින්දට බාධා ඇති වෙනවා වඩන ලද ගුණධර්ම පිරිනව ප්‍රශ්න ඇති වෙනවා ඔළුව කැක්කම හැදෙනවා කල්යාණ මිත්‍රයන් හැම වෙනවා. මේ ඉතින් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ මේ ආනිශස පැත්ත මෙනෙහි කරන එක මට කිසි ප්‍රශ්නයක් නැහැ. ආදීව පැත්ත නිතර නිතර බැලුවොත් අර මයින්ඩ් එක නෙගටිවිටි එකකට යයිද කියලා හිතනවා. එහෙනම් බලන්න කැමති නැහැ. ඔබ වහන්සේ කියන්නේ එහෙම මෙහෙ නැද්ද සංසාර ආදීනව මෙනෙහි කරලා. නෑ ආදීනව එහෙම බලන්න අත්‍යවශ්‍ය නැහැ. හිත හිත යම් වෙලාවක ආයිත් ප්‍රපංච කරනවා නම් ආදීනව මෙනෙහි කිරීම එක උපක්‍රමයක්. ආදීනව මෙනෙහි කිරීම තුළ එයාට ආයෙත් නිකන් අර සිහි කැඳවනවා. ඕක කරන්න යන්න එපා. ඕක ටිකක් කරදරකාරී වැඩක්. ඕකෙන් ආයෙත් එයා අනතුරකටයිපත් වෙන්නේ. ඒකනේ අර පොඩි වෝනින්ග් එකක් දෙන්නේ. ආදීනව මෙනෙහි කිරීම නිසා. ඉතින් හැබැයි හිත හරි සංසුන්ව සැහැල්ලුවෙන් ඉන්නවනම් එයාට සතුට පැත්තෙම ඉන්න දෙන්න. සතුට පැත්ත ඉස්සරහට ගන්න. ආදීනව පැත්ත තුල තියෙන නිකන් අර නිකන් කෝටුව පෙන්නනවා වගේ එකක් නේ. අපි හිතන්න පුංචි දරුවෙකුට හැමතිස්සෙම තරවටු කරනවා. කෝටුව පෙන්නනවා. එහෙම හදලා වඩන දරුවයි අර යා හරි දෙයක් කරද්දී ප්‍රශංසාවක් කළා හදන දරුවා අතර නිකන් තියෙනවානේ වෙනසක්. අපේ හිත හරි දේ කරද්දී යාට ප්‍රශංසා කරනවා දැන් හොඳයි ඔයා දැන් ප්‍රපංච කරන්නේ දැන් ඔයා හිතක කරන්නේ දැන් හරි හොඳයි ඔයා දැන් ඔයා ඔය විදිහට ඉන්න ඔය පොඩ්ඩක් තව පොඩ්ඩක් කොහොම ඉන්නකෝ කියලා අර ඒ හරි පැත්තට මේ ප්‍රොමෝට් කරන්න එහෙමයි ස්වාමීන් වහන්සේ. අද ඔබ වහන්සේට කාලය ප්‍රශ්න එහෙම ස්වාමීන් වහන්සේ එහෙනම් මම මෙතනින් අනාවර්තන ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. ඊළඟට හම් ගැටලුව බුද්ධ රණවීරට දෙපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර මට මේ කියන්නේ අර සමහරක් ප්‍රශ්න අහනකොට ඒගොල්ලෝ ධාතු ලක්ෂණ වල සංඥා වෙනස් වෙලා ඒකට ස්වාමීන් වහන්සේ මට එහෙම කවත් කිසිම අත්දැකීමක් නැති නිසා ඒ වයින් අත්‍තරම මම දේවල් සුත්තු වේර වශයෙන් ඉගෙන ගන්නවා ස්වාමීන් වහන්සේ. ඉතින් අර ඒක පොඩ්ඩක් කියන්න හිතුණා. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ඉහි ගෙදරක ඉන්නකොට අර වහන්සේගේ පරාප ප්‍රශ්නේදී එතනක් තියෙන එක්තරා විදිහක ඉවසීමක් කියලා තමයි මම අන්තිමට තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඒතර මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ මම අර වහන්සේ කිව්වනේ මම අර YouTube එකෙන් බලනවා කියලා. එතකොට ඒක ඔළුවට ගියේ නැති වුණාට ඒ වෙලාව තුල <clears throat> අවිද්‍යාවකද ඉන්නේ කියන එකයි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. වහන්සේට ගොඩාක් පිං සිද්දෙනවා ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. අවිද්‍යාවක ඉන්නවා කියනත් පුළුවන් අපිට තාමත් ඉතින් අර <clears throat> යම් බාහිරින් ආස්වාදයක් හොයනවා අපි තාම. තාමත් ඉතින් අර හිත නිදහසේම උපේක්ෂා සහගතවම දිගට පවත්ව ගන්න හැකියාව මදි. ඒ නිසා යම් යම් අවස්ථාවන්වලදී හිතට යම්සි වින්දනයක් බාහිරින් සතුටක් ලබලා දෙන්න පෙළඹෙනවා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ. ඒවා ඉතින් අඩු වෙවි අඩු වෙවි යාවි. වෙලා තියෙන අපිට එකපාරටම 100ක් එක රේඛාව දිගේම හිත ගෙනියන්න විදිහක් නැහැ. හිතේ තාම ඉතින් අර කෙලස් ගතිය තියෙනවා. ඉතින් කෙලස් වලට ආහාර එයා ඉල්ලනවා විටින් විට. ඉතින් එතකොට ඉතින් පොඩ්ඩක් YouTube එක බලලා ඔන්න ආහාර දෙනවා. කුණු ගොඩක් තමයි ඉතින් දාගන්නේ. හැබැයි ඉතින් අර වෙලාවට පොඩ්ඩක් කුණු රැඳෙන ප්‍රමාණය අඩු වෙලා තිනවා දැන් හිතේ විපස්සනාවට පින් සිද්ධ වෙන්න. ඒ නිසා අර එතනදී කුණු දැක්කා එහෙම ඒ ටික ගියා. හිතේ ලොකුවට රැඳීමක් නැහැ. ඉතින් එතන ඒ වාසිය දැන් යෝගාවචරයට ලැබිලා තිනවා. ඒ නිසා මේ කියන්න වෙන්නේ ඉතින් අර අරගෙන යන්න තමයි තියෙන්නේ. දැන් අර ඒකනේ ඕගතරණ සූත්‍රයේත් කියන්නේ බුදුහාඳුරෝ මේකේ දඟලලා මේක කරන්නත් බෑ. නිකන් නොකරම ඉඳලා කරන්නත් බෑ. වැඩේ කරන්නත් ඕනේ අර රැල්ලේ රැල්ලේට සම්පූර්ණයෙන්ම ගහගෙන යන්නත් නොදී රැල්ලේ තියෙන ප්‍රවේගයත් ප්‍රයෝගී කරගෙන වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උත්තරතරම හරිම ඉලබරේටිව් හරිම ප්‍රැක්ටිකල් ස්වාමීන් වහන්සේ ගොඩාක් පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑරියන් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. මට තියෙනවා ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ මෙතන කියනවා චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානයි කියලා අපි අහලා තිනවා. එතකොට ස්වාමීන් වහන්සේ මේ ශබ්දය අපිට කනට ඇහෙනකොට මේ ශබ්දේ රූපේ දිහා බලනකොට රූපේ අපිට මනෝ විඥාණයට වැටෙනවනේ. එතකොට ශබ්දයේ සිත නැහැ. වෙන් කරොත් අපි ওই දෙක ශබ්දයයි රූපයයි වෙන් කරොත් අපිට ශබ්දයේ සිත නැහැ. මේ රූපේ සිත නැහැ. <laughs> එහෙම වුණොත් මනෝ විඥානෙත් උතන සිත නැති වෙන්න ඕන නේද අනිවාර්යයෙන්ම. ආපස්සට බැලුවොත්. ඒක දැන් උදාහරණයක් වශයෙන් බෙරයක ශබ්දයක් අහන්න කිව්වොත් බෙරේ රූපේ ශබ්දය ගැන ඇහුවොත් අපිට මේ මනෝ විඥානෙන් ඒක අර දෙක වෙන් කරලා බැලුවොත් බෙරය වෙනමයි. ඒක මනෝ විඥානෙ නෑ. එතකොට ශබ්දයක් මනෝ විඥානෙ ඉන්නේ. මේ දෙක එකතු කිරීමත් මේ අපිට උක හටගන්නේ. එතකොට ඒකත් මනෝවිඤ්ඤාණයේ නෑනේ ස්වාමීන් වහන්සේ. එතකොට මේ ඒ සිත අවබෝධ කරගන්න නිතරම ඊගෙන ප්‍රැක්ටිස් කරනවනම් ඒකේ හිත ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්කම හැකියාව තියෙනවනම් එහෙම කරනවනම් අපිට ගොඩක් දුර යන්නත් පුළුවන් ඒක සිත නිවීමක් ඇති වෙලා තිනවත් එක්ක මම ඒ විදිහට බලලා ස්වාමීන් වහන්සේ. එතකොට මේ ගොඩ හේතු මේ පටිච්ච සමුප්පාද වශයෙන් අපිට ඕක ගලපන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. ওই විදිහට හේතු නිසා ඵලය හටගෙන හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන්නේ. ඒ අපි දැනුවත් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. ඔව්. මා නිවැරදිද කියලා දැනගන්න එක ආව ස්වාමීන් වහන්සේ. ඔව් මෙහෙම කියන්න පුළුවන්. දැන් මම නිකන් ඊයේත් ඔය මෙහි පැවැත්වෙන වැඩසටහනක දීපු උපමාවක් තමයි දැන් හිතන්න අපි ගිනි පෙට්ටියක් තියෙනවා. ගිනි පෙට්ටියේ ඔන්න ගිනි කූරක් පාවිච්චි කරලා අපි ගිනි උපදවනවා. එතකොට මේ ඒ උපදවෙච්ච රිසල්ට් එක තමයි ගින්න කියන්නේ. ගිනි පිළිඟුව කියන්නේ. එතකොට ගිනි පිළිඟුව ගිනි කූරට අයිතිත් නැහැ, ගිනි පෙට්ටියට අයිතිත් නැහැ. එතකොට මේ දෙන්නගේ ඇතිවෙච්ච ඝට්ටණය නිසා, ස්පර්ශය නිසා හටගත්ත ප්‍රතිඵලය තමයි ගිනි පිළිඟුව කියන්නේ. එතකොට චක්කු විඥාණය, චක්කු විඥාණය රූපයට අයිතිත් නැහැ, ඇහැට අයිතිත් නැහැ. ඒ දෙන්නගේ ආපాతගත වීම නිසා පහළ වෙච්ච ප්‍රතිඵලයක් තමයි චක්කු විඥානය කියන්නේ. ඒ දෙක නිසා හටගත්ත දෙයක් චක්කු විඥානය කියන්නේ. ඉතින් අපි ওই විදිහට අර පරිසම්පන්න වශයෙන් දකිනවා නම් කතාව ලිහෙන්න ගන්න පුළුවන්. වරදක් නැහැ. එතකොට ඒකට දිගින් යම් මාර්ගයකට වැටෙන්න පුළුවන්ද ස්වාමීන් ඔව් නිදහස් නිදහස් වෙනවා නම් හොඳයි ඉතින්. නිදහස් වෙනවා නම් හොඳයි. කියන්නේ අපිට අපිට පරිසම්පාදයේ පාවිච්චි වෙලා පරිසම්පාදයේ පාවිච්චි කරන්න පුළුවන් නම් අපි ලබන අත්දැකීම් වලට අත්දැකීම් විග්‍රහ කරගන්න. එතකොට ඒක පාවිච්චි වෙලා අපේ හිත ඔක්කොම නිකන් ඒවා ගැන අර සත්පුජ්‍යල සංඥාවකින් නොගෙන මේක ගන්න දෙයක් නෑ මේක මේ හේතුඵල ධමයක් තියෙන්නේ කියලා අරගෙන හිත ඒක හිමින් අතහරින්න ඕනේ. අතහැරියොත් ඔන්න අපේ ප්‍රතිඵලය අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබිලා තියෙනවා. ඒ අවසර සම්මත දැන් ওই විදිහට දකිනකොට අත හැරෙනව නේද ස්වාමීන් වහන්සේ? හොඳ හැරෙනවා නම් හොඳයි. අපිට අතාරින්න දෙයක්. ඔව් ඔව්. අපිට අතාරින්න දෙයක් නැහැ. ඉබේ අත හැරෙනවා කියලා මට හිතෙනවා. no problem. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අතහැරෙන්න ඕනේ. ඉතින් අපිට හරියට අවබෝධ වෙලා ওই වැඩේ කරනවා නම් නිකන් අර අපි පොතෙන් බලලා අහලා කරන කිරීමක් නෙමෙයි. ඔක තේරුමක් ඇතිව අපි ওই දේ කරනවා නම් යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර යෝනිසෝ මනසිකාරය හරහා ඔක්කොම ටික මෙයා සත්පුජ්‍යල සංඥාවකින් නොගෙන ප්‍රපංච කරන්න යන්නේ නැතුව ඔන්න අතල්ලා දාන්න ගන්නවා. හිතන අතර වේ. ඒ ප්‍රපංච නොකර ඕක නිතරම ප්‍රැක්ටිසින් කරනවා නම් එතකොට අපිට මේ ගොඩක් පහසුයි අනිත් එක ස්වාමීන් වහන්සේ ඒක ඒකට හිත යොදලා කරනකොට 아무තු සැනසීමක් එහෙමත් ඇති වෙනවා. එහෙමත් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. කමන්නේ ඕක උපක්‍රමයක් වශයෙන් කරන්න බුධාඳුරොත් ඔය පරිසම්පන්න විදිහට බලන්න කියලාත් කියනවා මේ හිත ඔය එක එක තැන් වලටපත් වුනහම හිත මනාප අමනාප තැන් වලටපත් වුනහම ඒකෙන් නිදහස් කරගන්න. හිතන්න දැන් ඕකේ ප්‍රතිඵලයක් වශයෙන් හිත ඔන්න උපේක්ෂා සහගත හරි සරල සැහැල්ලු උපාදාන රහිත කතන්දර ගොතන් නැති ප්‍රපංච කරන්නේ නැති නිශ්ශබ්ද තැනකට හිතපත් වුණා කියලා. අන්න ඒ தත්වය තුළ හිත පවත්වන්නත් ඕනේ හැබැයි. ඕකම හිත හිතා ඉන්නත් එපා දිගට. ඔව් එතකොට හැබැයි චුට්ට වෙලාවයි ඊට පස්සේ ආයෙ වෙනස් වෙලා ආයි මේ මනස වෙනස් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකට කමක් නැහැ. නමුත් ඒ ප්‍රපංච නොකරන, විතර්ක නොකරන, උපාදාන නොකරන தત્ත්වය තුළ හිත විවේකීව තියන්න. ආමයි. ඔව්. ආ එතන අපි එතන අපි නොතියා නෑ එහෙම සිතුවිලි එනවා. ඒක තමයි. ඒවා ඒවා ඒවා හඳුනා ගනිමින් යන්න අතහරිමින් නැවත නැවත උපේක්ෂාවට ගනිමින් උපේක්ෂාව තුළ හිත හුරු කරන්න ඕනේ. ඔව්. හරි හරි. පැහැදිලි. එහෙම තමයි කරගෙන ඉන්නේ. නිශ්ශබ්ද වෙලාවට ඒ හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙම කරගෙන යන්න. හොඳයි. බොහොම පිං ඔබ වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් හොඳයි. දරුවන් සන්නයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙකමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ සහ ධර්ම දේශනාවක නිරත වුණා.